හොඳයි. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද තරාතියෙන් දෙම්බර් නම් වෙනදර අපේ වැඩමුළුවේ 6 වෙනි දවසේ කියලා තමයි මගේ සටහන් වල තියෙන්නේ. ඉතින් ධර්ම දේශනාවටයි මේ පැය ගන්න බලාපොරොත්තු වෙන්නේ සීලුම දෙනා ඒ සඳහා tempat වෙමු tempat වෙලා සාදු කාර්යයක් පාපතු.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 ඉතින් මේවා අපි මුලින්ම සඳහන් කරගත්තා වගේ ධර්ම પરම්පරාවක්. එකින් එකට එකින් එකට ක්‍රමයෙන් ගැඹුරින් ගැඹුරට අඳ ගහගෙන යනවා. මේ වැදගත්ම කොටස තමයි මුල් ටික. නමුත් මේ හරි හරීම මූල ධර්මානුකූලව දර්ශන විද්‍යාවට අනුව හරි රසවත්. ඉතින් මෙතෙන්ට එන්න අර මුල් ටිකේ සකස් කිරීම තමයි අවශ්‍ය වෙන්නේ. යම් මේකින් කෙනෙකුට මේ කියන தත්ත්වයට ආවේ නැතත් තමන් දන්නවනම් අර කොහොමද නැති සති සම්පජාඤ්ඤය පිහිටවන්නේ කොහොමද Taman තුල ඒ අනුව පහළ වෙන බයලජ්ජා දෙක හිරියොතප් දෙක අඳුනාගන්නේ ඒ අනුව තමයි සමාජ ජීවිතේ පහසුවක් ඇති වෙනවා. Tamanගේ හැඟීම් එක්කත් අඳුනා ගැනීමක් වෙනවා. ඒ අනුව ඉබේම ඒක නා ඉන්දිය සංවරයෙන් යුක්ත නැත්නම් සංවර සංවර ශීලයක පිටු කෙනෙක් පාටපත් වෙනවා. එහෙම නැත්නම් අසංවර වෙනවා. ඒ අසංවර වෙන්නේ නිකම්ම නිකන් ඒ වෙලාවේ ඇති වෙන සිද්ධියක් නිසා නෙවෙයි. කල්ැතුම සච්ඡම්පජඤ්ඤයෙන් පෛරජ්‍යයෙන් අරසාවක් නැත්තම් ඕන වෙලාවක අසංවර වෙන්න පුළුවන්. ඉතින් මේ සංවර වීම සහ අසංවර වීම තේරුම් ගත්තට පස්සේ තමයි ඒ කෙනාට සීලයක පිළිටඬ එව නැත්තම් වගවීමක් සදාචාරාත්මක වගකීමක සීලයක වගකීමකින් යුක්තව සීලයක පිළිටඬ පුළුවන් පහසුකම් ටික ලැබෙනවා. එහෙම නැත්තම් ඒ සීලයකට අවශ්‍ය කරන පදනම ආසන්න කාරණාව පදත්තාණී කියලා කියන බින්දිලා තියෙනවා. ඉතින් ඒ தත්වයටදී සීලක පිළිටන්නේ ඊට පස්සේ මේ කෙනාට ඒ සීලයක පිළිටනකොටම තේනවා manussත්වයේ මොකද්ද සුවතැබීමක් කරනවා. ඒක මේ කවුරුත් ඇවිල්ලා බදක්ම පළඳනවා පාදියක් දෙනවා නෙවෙයි මේ ලෝකේ ඒ තරම්ම දුස්සීල ලෝකෙක මට මේ ශාසනයක් ලැබිලා මම ගත්ත මේ ප්‍රයත්න නිසා යම් ප්‍රමාණයකට ඔසවත වීමක් වෙනවා. ඒ කියන්නේ ආර්ය භාවයට ලං වෙන බවට ලකුණක් පේනවා. කවුරුන් සිල් රැක්කේ නැතත් මට ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ මං ඉස්සර කොච්චර දුස්සීල වුණත් මට ප්‍රශ්නයක් නැහැ. දැන් ඉඳලා මම සිල්ලන්ත වෙන්න පටන් ගන්නවා කියලා අර ධර්ම પરම්පරාව දිගටම ඒ කෙනාට නිකන් වෙරළට රැළ ගහනවා වගේ තල්ලුවක් දෙනවා. ඉතින් ඒ නිසාම සීලේ නිසාම ඒ කෙනාට ඉඳගත් ඕන දැනකට ටික වෙලාවක් ඉන්න පුළුවන් ගතියක් තියෙනවා. ඉන්න ඉරියව පවත් ගන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒ නැත්නම් ඇති වෙච්ච සමාධියක් ටිකට පවත් ගන්න පුළුවන් ගතියක් තියෙනවා. සීල පරිභාවිතෝ සමාධි මහ පලාහෝති මහාන් සංසා කියලා සර්වචන්නාංශිකයේ මූලිකම දේශනාව ධම්මචක්කප්පවත්තන සූත්‍රය හරීම දාර්ශනික කරුණතියි. නමුත් පරිනිර්වාණ දේශනාවේදී සර්වචන් හරීම ප්‍රායෝගික කරුණු රාශියක් මතක් කරනවා හැම පර්වයක්ම නිමාවේ සඳහන් කරලා තියෙනවා සීල සමාධි වඩන්න සීල පරිභාවිතෝ සමාධි මහප්පලා හෝති මහානිසංසා සමාධි පරිභාවිතෝ පඤ්ඤා මහප්පලානි වනි මහානිසංසා ඒ කියන්නේ මේ සීලයෙන් මනාකොට වඩලලා දෙන ඒ සමාධිය දිබේම ලැබෙනවා ඒ සමාධි ඵලයක් තමයි ලැබෙනවා මොකක්වත් නිසා නෙවෙයි තමන්ගේ සීලවන්තකම පිළිබඳ තියෙන සතුට. ඒ නිසා හැම වෙලාවෙම යා වෙන ආභරණයක් පලඳන්න යන්නේ සීබා ලොකු සාංශ লীලා තියෙනවා සීලාභරණයම මුත් බාහිර අංග භූෂණ පරිස්කාර භූෂණ කරන්න බා. කරන්න ඕන ගමක් නැහැ. ඒ තරම් මේ සීලෙන් ඒකේනා බබලන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා යන ඕනම තැනක කවුරු මොන විදියෙන් කම්පන චංචල සලිත ලලිත ගති පෙන්නන්න ගියත් තමන්ගේ සීලේ තියෙන ස්ථාවර ගතිය එයා තුළ පේනවා මේ සම්මා සමාධියක පෙර නිමිත්තක් කියලා. මේ ලෝකෙ කොච්චර විවිධ විෂම වුණත් මගේ සමාධියට මට බාධාවක් නැහැ. මට ගිය ඕන තැනක කරන්න පුළුවන් ඒක අපේ සිංහල භාෂාවෙන් කියන්නේ ඒ මනුස්සයාට කොඩි ගහයටත් භාවනා කරතයි. ගෙන්දගම් පොළවේ බැගුවත් ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් අපි හිතන මේ ගෙන්දගම් පොළවේ කොඩි ගහයට භාවනා කරන්න බෑ මොකද සෙනඟ දුස්සීලයි විසමාචාරයි කියලා මේ කෙනාට එහෙම නැහැ. ඒ හේතුව අරගෙන ආපු ධර්ම પરම්පරාව. ඉතින් ඒ සමාධිය එහෙම දකිනකොට මේ ලෝකේ තියෙන විකාරේ මේ වමනේ මේ ගොජේ මේ සම්තතිය පේනවා දෙකට කවු පණුවෙක් වගේ නටනවා නටනවා නටනවා නටනවා නටනවා. කුඩ දාපු මාළුවෙක් වගේ නටනවා නටනවා නටනවා නටනවා. ඉතින් ඒකෙම ඉඳගෙන ඒකෙම පැලෙහි පැලෙහි ඒ ඉන්න දේ දිහා බලාගෙන ඉන්නකොට Tamandamat එක පැත්තකින් තේරෙනවා මේ ආපු ධර්ම પરම්පරාව නිසා මට මේක පේන්නේ. එහෙම නැත්නම් මේ සමාජය කිරි තරහයි. මේ සමාජය පහත් කරලා සලකන්න හිතෙනවා. මේ මිනිස්සුන්ට මේ මොකද වෙලා තියෙන්නේ කියලා. ඒත්තර සමාධියෙන් බලනකොට පේනවා ওই ධර්ම પરම්පරාව නැත්නම් මාත් උතන තමයි. යෝග කාට ඔක්කත් ලකන්න බෑ. ධර්ම પરම්පරාව තියෙනවා නම් මේ සමාජයේ හැසිරීම සමාජයේ රටාව එතන මේ ආකල්ප එහෙම නැත්නම් මේ හිතට ඇති වෙන වේග දැන් තමන්ගේ හිත වගේ අනික් කෙනා අනුමානේ දැක ගන්න පුළුවන්. ඒකෝ හිතනවා එතෙන්පත් උනාට පස්සේ ඒ හේතු සම්පත් ආවට පස්සේ මේ වැරද්දක්ද හොඳක්ද ඒ චාරයක් ඇත්තෙම නැහැ. ඒක හොඳ වුණත් දෙයක් නැහැ, වැරදුණත් දෙයක් නැහැ. අන්නේ යථාභූත ඥාන දර්ශනේ පහළ වෙනකොට ප්‍රධානම දේ තමයි මෙතෙක් කල් අපිට පහළ නොවුනම නෙවෙයි. පහළ වෙන හැම වෙලාවෙම කේන්තියත් එක පහළ. ද්වේෂ පදනම් කරගෙන තමයි වෙනකොට උට හොම්බට දෙයක් දැමලා අනින්ද හදනවා ඌ හදන්න හදනවා අරයට කියන්න හදනවා මෙයාට කියන්න හදනවා මේ අපේ උන්ට මොකද වෙලා තියෙන්නේ කියලා නිකන් gadu ගැලෙන්නක් එන්න පටන් ගන්නවා දැන් මේ අර සීලයක් සමාධියක් හරහා එන මේ යථාභූත ඥාන දර්ශනේ කවදාකවත් කරදරයක් නෑ ඒක ඒ කවදාකවත් තමයි මේ කටුටුනක් පැලඳුවා වගේ බරක් වෙන්නේ නෑ. ඊට තේිනවා ඉස්සර මේවා දකින්නකොට කීර්තියනවා. හදන්න හිතෙනවා දැන් අරණ ගොණයි කරත් විකුණලා ගන්සබා බිස්නස් ගන්නෑ. ඒ තමන්ගේ වැඩක් බලාගෙන ඉන්නවා. ඉතින් ඒ මට්ටමට එනකොට කෙනෙකුට සෑහෙන ශක්ති සහ කාලය ඉතුරු කිරීමක් කරන්න පුළුවන්. නැත්නම් අපි දවස ගත කරන්නේම අනුන්ගේ සීනි කරන්න තමයි. අනුන්ගේ ගන්සබා බිස්නස් තමයි. ඉතින් ඒතර කියනවා මේ මජයි මම දැන් ගොණයි කරත් වික්කා. ඒ පරණ මේ ගන්සබා බිස්නස් දැන් කරන්නේ නැහැ. ඉතින් අනික් කට්ටිය හිතන්නේ මේ කරාරිනවා. එහෙම නැත්නම් මේ සමාජයත් එක්ක තරහ වෙලා නෑ මේ සමාජේ නැතුව කවදාකවත් ඥාන දර්ශන පහළ වෙන්නේ නෑ. සමාජයේ තියෙන මේ අකට විකට සමාජයේ තියෙන මේ විලෝපනමයි සංසන්දනාත්මකව පෙන්වන්නේ මමත් මෙතන හිටියේ. මම මේ බුදු වෙලා නිවන් දැකලා කතා කරනවා නෙවෙයි නමුත් ගැළවෙන්න පුළුවන්. ඒ ගැළවීමේදී අවශ්‍ය දේ තමයි ඒ දකින්න වෙනසෙදී ද්වේෂය පාල කරන්න බෑ. මෙතෙක් පහළ වෙලා තියෙනවා. අපිට ඒ පහළ වෙන හැම වෙලාවෙම ද්වේෂය පහළ වෙලා තියෙනවා. ඒතර සමාජය හදන්න යනවා. පව් කොන්තරත් බාර ගන්නවා ටොං ගණන් ගන්න. තමන්ගත් පිරිසිදුකමක් නැහැ. ඒ වගේම තමයි එතකොට යථා භූත ඥාන දර්ශනය කියන්නේ ඇති හැටි දැකීම වෙනකොට යාට පේනවා මේ ලෝකේ එහෙම බලන සමහරු ඉන්නවයි කියලා. ඒක මේ පිස්සුවකින්වත් මෙහෙම නැත්නම් මේ විකාරයක් නෙවෙයි. සමහර ඇත්තෝ ඉන්නවා. ඒ ඇත්තෝ අපිට මුලිච්ච වෙන්නේ නැහැ, ඇය ගැහෙන්නේ නැහැ අපි ඒ කම්පන වේග වලට යනකම්. ඉතින් මේ කම්පන වේග වලට කියලා බලන්න වෙනවා. ඒ අතෝ කොහොමඩක්වත් ඒ දර්ශනේ දකින්න අපිටත් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒගොල්ලෝ එහෙම කවුරුත් ඇවිල්ලා ඉන්නේ අපිත් එක්ක ඉන්න මෙහෙම කරන්න කියලා කියාපෑමකුත් නැහැ. Tamande හිතනවා මෙතෙන් ගියොත් ඉස්සන යන්නත් බයයි. නෑ මේකට ලඟ වෙන්න පුළුවන්. ආන්නේ විදිහට මේ යථාභූත ඥාන දර්ශනේ ආවට පස්සේ මේ ලෝකයා කොච්චර ඒ ඒ අප්‍රහන්න ඒ ගොජේ ඒ වමනේ ඒ පෙරේත වැඩක් කරත් තරහක් එන්නේ හැබැයි අනේ ඊට පස්සේ මේ මේකට සම්බන්ධ වෙන්න නොවේවා ඒක හරියට නිකන් තවද පුරාම ගැරේජ් එක වැඩ කරලා මචං ගහගෙන කුණු සූට් එක ගලවලා දාලා නාපු එකාට කවුරු හරි කිව්වොත් මචං මම කාර්ය පොඩ බලපන් කියලා කියන දැන් නම් බෑ අතපය හොදගෙන ඉන්නේ හෙට වරි. මම දීඳලා ඇදලා ඉන්නේ. නැත්නම් හරක් බණ කරගෙන නාල හයි යාලා හරක ලිහලා දාලා ආයෙ ගෙටාට පස්සේ කිව්වොත් එහේ ආයෙ කොබරට ඵලයන් කියලා මේ. දැන් නම් බෑ. මේ දැන් ඇඟ හොදාගෙන ඉන්න වෙලාවක් ආයෙ ගන්න බෑ. අන්නේ වගේ යම් යම් වෙලාවක මේ ස්ථීර ඇඟ හොදලා මේ ඉවරක් නෙමෙයි. හොදාගත්ත වෙලාවෙත් ආයෙසරයක් එකක්වට අත දාන්න හිතෙන්නේ එන්නේ එතනදී මේ මෙතෙක් කල ඉතාම ආශාවෙන් හොයපු රූප රූප ශබ්ද රූප ගන්ධ රූප සරස රූප පොට්ටබ්බ රූප ඉතින් ඔය ඒ සියල්ලම විශේෂයි ඒ පහළ වෙන මානසිකත්වයට සර්වඥාන්තිය දන්නේ මේ මේ මේ ආතාවරණයේදී නිබ්බිදාව කියලා. නිර්වින්දනය පහළ වෙනවා. මේකට අපි අග්ග ළඟන හොය ඔයා හිටපු දේ ඔකි ඔය කියන තරම් ආනිසංස නැහැ. මොන කරදරය දිටු විටු වලදී හොඳයි විවේකී කියලා නිබ්බිදාවක් පහළ වෙනවා. ඒක බුද්ධ ජයන්ති වගේ පොත්වල නිර්වේදය කියලා තමයි කියන්නේ. වෙනස දෙමුණු වින්දනේ නෑ දෙන්නේ. ඒක හරියට මේ උද්දටම බඩගිනින් ඉන්න මිනිස්සුන්ට බත් පතක් දුන්නා පස්සේ කාලා කාලා කාලා දැන් අන්තිම වෙනකොට ඉතින් ඇත්ත තමයි බත් හොඳයි තමයි ඉතින් දැන් කන්න බෑ ඉවරයි. බත් පැත්තකින් තියෙන. උද්දටෝම පිපාසිත කෙනෙකුට වතුර බිව්වට පස්සේ ආට අර වතුර කෙරේ තිබුණේ ආසාව නැහැ වතුරේ නරකක් නිසා නෙවෙයි. පළවෙනි වතුර ඕක හරි රසයි. අර පිපාසෙට. ටික තුන හතර බලුවට ඒක පාවෙනවා. ආන්නේ විදිහට මේ මේ වෙලාවට ආනපාන කිරුවොත් ඉස්සරහට ගොරෝසුට වෙනවා. ටිකක් ක්ලැම්පේ ඕන්න ගෙවිලා යනවා. පිම්බි මැකිලි මෙලිට දානවා. ඒකට ඒකත් ගොරෝසුට වෙන ටික වෙලා කරනකොට මේකත් ගෙවිලා ඒ මේ ඇත් දෙක වහගෙන කරන පිම්බි මැකිලි මානපාන නෙවෙයි. සක්මන් කරනකොටත් පේනවා ටික වේලාවක් යනකොට ඉබේ සක්මන යනවා. ඔක්කොම අනායාසයෙන් සිද්ධ වෙනවා. ඒක ඉස්සර වගේ වැඩි දඟලන්න ඕන ගමන් නැහැ. ගුරුසු අතර තිබ්බහම දත් මදිනවා යා. අත් පිඟාන අතර තිබ්බම කනවා. අමෝද විදියට මේ රෝබෝ යන්ත්‍රේ වැඩ කරන්න පටන් ගන්නවා බොහොම සුවදෝකී කරුව. හැබැයි අර ඉස්සර වගේ වට හේතු ගන්න දක්වන්න මොටිවේට් කරන්න එන්නෙත් නැහැ. කිරුවට පස්සේ විශාල දෙයක් කිරුවයි කියලා සන්තෝෂෙකුත් නැහැ. ඒ ඉස්සෙල්ල ඉස්සලම මේව කරනකොට හරි සතුටක් ඇති වෙනවා යෝගාවචරයක් වුණා. මට පැයක් ඉඳගෙන ඉන්න පුළුවන් වුණා. මට අරමුණේ තියාගෙන ඉන්න පුළුවන් කියලා ලොකු ලොකු ළඟාවීම් තියෙනවා. දැන් ඒ ළඟාවීම් සාමාන්‍යකරණය වෙනවා. පිළිවෙලේ වගේ තියෙන ලොකු කියා පාන්න දෙයක්වත් වින්දනය කරන්න දෙයක්වත් නැහැ. ඉතින් යම් දෙයක මෙතෙක් අසංසාරීතාවම ආශාවෙන් මටයි මගේ පවුලේ අයටයි අපේ ගමේ අයටයි අපේ සමිතිය අයටයි අපේ විහාරය අයටයි කියලා අපි හොද්ද බැඳගෙන වැඩ කරනවානේ. ඉතින් කිරුවට ඒක පිළිබඳ එච්චරම ලොකු එළවෙමක් නැති වෙනකොට ඒ නිබ්බින්දත් එකම එන දේ තමයි විරාගය. විරාගය කියලා කියන්නේ විරංජනේ වෙන්න පටන් ගන්නවා. මේ ලෝකේ තිබුණ විචිත්‍රත්වය විරංජන වෙන්න පටන් ගන්නවා. විරංජන වෙනවයි කියලා කියන්නේ ඔය ඕනම ලස්සන මල් ෂීට් එකට ක්ලෝරින් ටිකක් දැම්මට පස්සේ ඒක විරංජන වෙලා යනවා. එතකොට ඒකේ තියෙන අර ලස්සන හැඩතල නැති වෙලා යනවා. ඉතින් කොයි දේ වුණත් දිගට බලන්න හිටියොත් ඕනම දෙයක් විරංජන වෙනවා. ඒ කියන්නේ අපි ඇහැ ඊශ්වරයාගේ ඇහැ වගේ. වැදුනොත් මොකෙකට ඒක විනාශයි. දැන් මේක ඊට වැඩි එන්න පටන් ගන්නවා. බලන බලනදී පාවින පටන් ගන්නවා. හැබැයි ඉස්සර ඒ යථාභූත ඥාන දර්ශනෙන් තොරව ඇති වෙන නිබ්බිදා විරාග කම්මැලි කරන, නීරස කරන, වක්කාර කරන, එපා කරන ගතිය තියෙනවා. ඒ කියන්නේ යට තියෙනවා ද්වේෂය. දැන් එන්නේ ඥාන පදනමක. ද්වේෂ පදනමෙන් ආපු ඒ සමාජයේ අකට විකටකම් තමයි ඥාන පදනමෙන් දකින්න. මේ ලෝකේ පුරාවටම තියෙන්නේ නුරුස්නා ගතියක්. අතී කරු තියෙන නුරුස්නා ගතිය. ඉතින් ඉස්සර මේ නුරුස්නා ගතිය කො නැති කරන්න හදනවා එහෙම නැත්නම් ඇති කරන මීය මරන්න හදනවා. මං කාලකන්ණියෙක් කියලා හිතනවා. ඒක කවුරු හරි කරපු එකක් තමයි කියලා දැන් පේනවා නෑ ලෝකේ කියන්නේ නුරුස්නා ගතිය. තවන පෙළන තවන ගතිය. ඕකට කෙනෙක් ඒජන්ත කෙනෙක් හදාන මේ ආණ්ඩුව හොඳ නැති නිසා මේක වෙන්නේ වැස්ස නිසායි මේක වෙන්නේ. ඔය දෙන නිදහසට කරනවා තියෙන්නේ. ඒ අර ලීචිරත් පහේ ඔක්කොම බොල් දේවල් බවත් මගේ අමනකමට කරන දේවල් බවත් ඔය කොහොම කෙරුවත් මේ ලෝකේ ඕක තමයි. කියලා යාර නිබ්බිදා විරාගත් එක්ක ඒවට උත්තර හොයන්න යන්නෙත් නෑ. ඒව කරන අහවලා මේක මට කරපු දෙයක් කියලා හුණියම් කෙරුවයි කියලා හුණියම් කපන්න යන්නෙත් නෑ. ඒ නුරුස්නා ගතිය බාර ගන්න කැමතියි. ඉතින් යාර නිබ්බිදා විරාග පහළ වීම සහ මේ නුරුස්නා ගතිය බාර ගැනීම තරුණ තරුණියන්ට දරන්න බෑ. ඒගොල්ලෝ හිතන්නේ රසය නැතුණයි කියලා ජීවිතේ. රසලෝලීත්වේ නැති වෙනවා කියලා. මං කියන්නේ මේ තරුණ වයසේ නිවන් දකින්න බෑ කියලා. සර්වඥාන් සින්නකට වරුදු 7 නිවන් දකපැත්ත හිටියා. නමුත් අර තරුණ වයසේදී ඒ වගේ දෙයක් අඳුල්ලා දෙන්න දෙමාපියොත් කැමති නෑ සමාජයත් කැමති නෑ මොකද මේ වයසේ ඉතින් රස විඳින වයසනේ. ඉඳුරම් පිනවන වයසනේ. ඒ වුණත් වෙන්න පුළුවන් හැබැයි උඟ කලාතුරක්. නමුත් සාමාන්‍යයෙන් කියනවා ඉන්ද්‍රිය පරිපාකයේ සිද්ධ වෙනකොට ඒ කෙනාට මේ වගේ ඥාන පහළ වෙන්න තියෙන මේරිචි ගතිය වැඩි වෙනවා කියනවා. ඒ කියන්නේ කරන්න තියෙන දේවල් කරලා බැලුවා. එකකින්වත් ඔය කියන අස්ස සිල්ල එන්නේ ඒ අර කහමුණොත් ඒ කියලා හිතාගෙන ඒක ඊට පස්සේ තොන බත්ති ගණක් කමුණාගේ කාගෙන කාගෙන යනකොට ඒ ගන්න දෙයක්වත් නැහැ. වතුර තිබහය වොන්න වතුර දුන්නා වතුර දුවට පස්සේ ඒ ගන්න දෙයක්වත් නැහැ. ඒ නිසා ඕනම දෙයක දිගට විඳගෙන ගියොත් ඒකේ තියෙනවා පුදුමාකාර නීරස කරන ගතියක්. අපි කරන්නේ එකම දෙයක් දිගට විඳින්නේ නැහැ මාරු කරනවා. තට්ටු මාරු දානවා. ඒක තමයි කාමගුණය කියන්නේ. එහෙම කර කර කර ඉන්නකොට පුදුම exhausting එහෙම නැත්නම් ඡේවීමක් වෙනවා. ඒ මනුස්සයාගේ ජීවිතේ නිකන් මිරිකලා දාපු කාලා සූප්පු වල විසිකරපු උත්තණ්ඩක් වගේ ගන්න දෙයක් නැහැ. එnde ende ende වැඩි වැඩි සැප සඳහා වැඩි වැඩි ඒ එක එක දේවල් පාවිච්චි කරන්න යනවා. ඒ වෙනුවට මේ ජීවිතයේ තියෙන මේ නුරුස්නා ගතිය කිනෙක්ගේ දෙයක් නෙවෙයි. ඒක යන්ත්‍රයක් වැඩ කරනකොට ඒක එකට ගැටෙනකොට කැපෙනවා, රත් වෙනවා, ශබ්දයක් එනවා. වැඩ කරන හැම යන්ත්‍රයකම ඒක තියෙනවා. අඩු කරන්න පුළුවන් ඔය ස්නේහය ටිකක් දාලා. එහෙම නැත්නම් එළඟි තෙල් එන්නු තෙල් ටිකක් එහෙම දාලා කරද්දී ඒවත් කැපෙනවා. යන්ත්‍රයක් වැඩ නම් කැපෙනවා. ජීවත් වෙනවා නම් දිගටම නුරුස්නා ගතිය තියෙනවා. ඔක නැති එකක් අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා පරිේශන කරන සීරම අනාර්ය පරිේශනකටපත් වෙනවා. මේක නේද බලනවා ඊට පස්සේ ප්‍රිය කළ දේ, අප්‍රිය කළ දේ හැම එකෙම තියෙන මේ කියන නිබ්බිදා විරාගය. ඒ නිබ්බිදා විරාගය සාකච්ඡා කරන මේ ලෝකේ කිසිම කෙනෙක් නැහැ. ඔක්කොම කරන්නේ මේ නිබ්බිදා විරාගය නැති කරලා අලුත් නවමු සිල්ලාරයක් ඇති කරගන්න ලෝකේ පුරාම කැසිනෝ පාටිස් සංදර්ශන. নানা ආකාර දේවල් මේ වෙලාවට යන්ද කරේ වෙනකොට <coughs> කරබ නකරේ රැට සිරි පුරමනි ප්‍රීති සාගරේ උත්තටම වේගෙන් කාගෙන නටාගෙන ඉන්නවා. ඒක නිසා තමයි සර්වඥාන්සේගේ තුන රැට කෑම කන්න එපා. ඔබ ඉදෙට් වෙලා හිටපන්. රැට කෑමයි කාමයයි මේක ඇතුළේ ලොකු සම්බන්ධයක් තියෙනවා. රැට කෑමෙන් පස්සේ තමයි මද අඳුරේ ආලිංගන පහමින් ලස්සන සංගීතයත් එක්ක මේ කාම ක්‍රීඩා යන්නේ. මේ සරුවචනේ ගහනවා ඇයි මේ රැට කාපම මොකද වෙන අකුසල කර්මය කියලා. පත් කාලා කවුද අපාය යන්නේ? බට්ටියක් කාපම උරෑට. කැමැත් එක තමයි ඩිංගික ආශාවල් වැඩි වෙන්නේ. ඒ පරිසරයත් හැදෙන්නේ ඒකට තමයි මේ නගර හදාගෙන තියෙන්නේ. ඒක තමයි අපි ගෙවල් දොරල හදන්න තියෙන්නේ. ඒ වගේ ගියාට පස්සේ පුදුම විදිහට ඒ යට යන කාම ආශාවල් ඇති කරනවා. ඉතින් අර යට කන්නේ නැතුව අරණ්‍යයකට වෙලා රුක්ක මූල වෙලා ශූන්‍යාකාර වෙලා ඉනකොට ඕන ඉඳුවා උල මෙච්චා ගන්නවා ඉතින් ඇහෙන කොටත් කියනවා බඩදරු අම්මගේ බඩ ගත්තා වෙනවා ඔය කැලේ ඉන්න උලව අන්දකොරේ දෙනවා ඉතින් අර මේ ඉන්න මිනිහා කියනවා උඹ නාඩං උල රේනෝ පාළුව දේවනත් කරලා උඹ නාදා පාළුවම එන්න පටන් අරගන්නවා එයා ඒක හොතට තේරුම් අරගන්නවා මේක ඕනේ නම් මේක නතර කරලා නගරයට යන්න පුළුවන් ගියොත් ගීත කෝකිලාවන් වමන නද දීලා නටනවා ඉතින් ඒ එකයි මේකේ අතර සංසන්දනය කරන තරම මෙහාට අර යථාභූත ඥාන දර්ශනය පහළ වුණා නැත්නම් ඇත්තම නොයා ඉන්න පුළුවන් ඒත් ඇතුලේ කෑදරකම තියෙනවා යන්න ආසාව තියෙනවා. සල්ලි නැති හින්දා කැලේට වෙලා ඉන්නවා. ඒක නෙමෙයි මේ. ඒක නෙමෙයි මේ මේවා විඳලා, ඒක දැකලා පුංචි පුංචි දේවල් වලින් අවබෝධ කරලා තේරෙනවා. මෙතනදී Tamand මේ හදාගත්ත ඥාන දර්ශනෙට ගැලපෙන විදිහට ජීවන රටාව සකස් කරන්න. එතකොට ආරණ්‍යගත වීම, දුක්ඛ මූලගත වීම, ශූන්‍යාගාරගත වීම කියන මේ දේවල් හරියට බලපතල ඔපරේෂන් එකකට සුදුසු තියටරයක් හදාගන්න. කොච්චර සර්ජන් දක්ෂ වුණත් උපකරණ ලැහැතුණත් කක්කුස්සිය ගාලි කුස්සිය ගාලි සර්ජරි කරන්න බෑ. ඒකට වෙන්නමම තියටරයක් හදාගන්න. ඒ තියටරේ තියෙන්නේ අලුතෙන් විස බෙදෙන්නේ නැහැ. ඒක සාහතිකයි. මෙච්චර වෙලාවක් ඔපරේෂන් එක යනවා එතකන් ඉන්න ඔක්කොමලා ජීවාණුකරණය කරලා තියෙනවා. අන්න ඒ වගේ තැන්වලදී අපේ ඇඟ ඇතුලේ තියෙන ඕන දෙයක් කපලා කොටලා හදන්න පුළුවන්. අන්න ඒ වගේ ඒ යථාභූත ඥාන දර්ශනයේ සාම නිබ්බිදා විරාග එනකොට ඒ ප්ලාස්ටිසිටි ඔෆ් ද බ්‍රේන් ඒ කියන්නේ මොළයේ සම්පූර්ණ නැවත සකස් කිරීමක් සිද්ධ වෙනවා මේ අලුත් ජීවන රටාවට ගැලපෙන. ඒකේ ගොඩාක් වෙලාවට පරිණාමයේ අන්තිමටම සිදුවෙච්ච මොළයේ අන්තිමම කොටස් වල ලොකු පාලන ශක්තියක් වැඩෙනවා. ඒකට අර උර්ග වශයෙන් තිබිච්චි කඩප්පුලි මොලයක් තියෙනවා. දකින්නකොටම ගහපිය මරපිය ඔලුවට කොටපිය පාලි සංස්කෘතක් කිව්වා කියන මොලේ තාම තියෙනවා. ඒ මොලේට වැඩි අර සදාචාර මනස ඇවිල්ලිවලා මේකෙන් තාම සංඥා නිකුත් වෙනවා. දකින්නකොටම උනාරි කරන්න කිසිම ඉවසීමක් නැතුව කැප්ටන් පොල්ලින් වැඩ කරන මොලේ තියෙනවා. ඊට උඩින් අර සදාචාර මනසේ ඉන්න බට ඒ ඒ පරිවර්තනය වෙනකොට ඒ කිනාට තේරෙනවා මුර්ගයා තාම ඉන්නවා කියලා. මුර්ග නැති වෙන්නේ මුලේ මැදම කොටසේ තියෙන ස්ටෙම් එක ඒ කියන්නේ ස්නායුවේ කෙලවර උඩම තියෙන්නේ ඒ මුර්ග මනස. ඒක සාමාන්‍ය පැවැත්ම සඳහා සහ ආරක්ෂාව සඳහා එකපාරට ඇඩ්‍රිනලින් තෝගයක් නිකුත් කරනවා එක්ක ෆයිට් එකට යන නැත්තම් දුවනවා. ඒකට අවශ්‍ය කරන දැඩි ශක්ති මුදා හැදීමක් කරනවා. නමුත් අර ශිෂ්ටාචාරයේ අන්තිමට පැවිච්ච මේ ෆෝෆ්‍රන්ටල් ලෝභ එක දිහා බලනකොට ඒක ඇතුලේ තියෙන අර ඔක්කොම සලකලා බලලා මේ අතපය මසල් වලින් නෙවෙයි ඥාණයෙන් වැඩ කරන්න පුළුවන් කතිය. ඉතින් මේ දෙක අතර තිබුණ අර මුර්ග ගතිය වෙනුවට මුලේ අර ඉදිරියට තියෙන ශිෂ්ටාචාර ගතිය වලට හොඳට හැදෙන්න ඉඩ තියෙනවා. මොකද දකින් දකින් සිද්ධියා දන්නවා මට මේ සිද්ධිය මේ විදිහට බලන්න පුළුවන් මේ විදිහට බලන්න පුළුවන් මේ විදිහට බලන්න. ඒක ආසාවක් ඇති කරන විදිහට හැඟුම්බර විනිවිද බලන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේක පිළිබඳ ද්වේෂය පහල කරන්න බලන්න පුළුවන්. ඉතින් ඒ විදිහට හැඟුම් බල විදිහට බලන එකට පුදුජානක කියනවා අත්ක කාමසුකල්ලික අනුയോഗය කියලා. අපි ද්වේෂය දනවන විදිහට බලනකොට කියනවා අත්කල් මත අනුയോഗය කියලා. ඊට කියනවා දෙකෙන්ම නිවන් යන්න බෑ. මේ දෙයක් දිහා ඉතාම රාග රක්තව බලන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ වගේම ඒකේ පා කරන නැදකින් මේක කිසිම සැපයකට කැමති නැති ආත්මික ක්‍රමතේ කරන අත්කල් මත අනුയോഗය තියෙනවා. ඉතින් අර පේනවා දැන් මේ දෙක මේ දෙක අතරමැද ඒ එහෙටත් නැති මෙහෙටත් නැති නැත්නම් කියන මනාපමනාප එවනත් අදුක්කම සුඛ නැති ප්‍රදේශයක් තියෙනවා. ඉතින් ඒ තුනෙන් මේ මනස වෙනස් වෙනකොට එයා දන්නවා මේ මැද ඉන්න එක තමයි ගොඩාක් දීර්ඝායුෂ්ක, ගොඩාක් සෞඛ්‍ය සම්පන්න, ගොඩාක් පරිසර දූෂණ අඩු කරන, ගොඩාක් පරිසරත් එක්ක ලෝකයට කරදර කර ඉන්න එක කියලා. ඉතින් කටුකුරුනේ සාංශ කියනවා අපි සීසෝ පදිනවා දැකලා තියෙනවා. ළමයි හරිය කැමැති දූවන ගිහලා කෙල්ලෝරේම වාඩි වෙනවා. මොකද ඒක තමයි ගොඩාක් උඩ පාළේ යන්නේ. නමුත් ඉතින් අම්මලාට තාත්තා ඉන්න නිසා මට ඒගොල්ලෝ මැදට වෙලා වාඩි වුණා. ඒක ඉච්චර උඩ පාළේ යන්නේ නැහැ. හිතාගන්න කියනවා හරියට ඇවිල්ලා හරියටම මැද පිවට් එක උඩ වාඩි වෙන්න මොකද වෙන්නේ කියලා. කොණ්ඩේක නෙවෙයි ඒක දරලා තියෙන එක පහළ වුණොත් පොඩ්ඩක් එහාට මෙහාට වෙනවා. අර තරංගායාමයේම තමයි. ඒ කාලෙමයි ගන්නෙ පොඩ්ඩක් එහාට මෙහාට වෙනවා. අර වගේ උගෝ කියලා පහල යන්නේ නැහැ. ඉතින් ඒ පැත්තේ ගිනවා ඉතින් කැලණි ගඟ ආනෝන නිතරම පහල ගලානෝ. මී අර කානෝ නිතරම උළුව වනානෝ. කෙටලපට ආනෝ නිතරම උඩ යට යano. ඇටි කිචි ආනෝ නිතරම ජගෙ ජග ගානෝ කිය. කැලණි ගඟ දිගට ගන්නවා. ඉතින් මී අර හොඳට එලි ගිලි ලව්ගේ අර මී අර තද උෂ්ණක් තියෙනවා. ඉතින් වතුර පිඟිලා යනකොට වරින් වර ඇටමැස්සේ ඔය අලන්න විතරක් පොඩ්ඩක් ඔළුව ගන්න ඔය ජොල්ලියේ ඉන්නවා. වතුරේ හොඳට රැගෙන. ඉතින් ඒ නිසා මී අර කාණෝ නිතරම ඔළුව වනානවා. පැත්තේ තියෙනවා කෙටල කෙටල කියන්නේ අලජාතිය. කොටහක් වතුරේ කොටහක් කොට. වතුර උඩ යනකොට අර වතුර තියෙන කොටස උඩ යට යනවා. ඇටිකිච්චාන කියලා පුංචි ගෙම්බෝ જાතියක් ඉන්නවා. හතියේ කොන පීන පීන ඉන්නෝනේ මොකද වතුරට ගහගෙන යනවා. කිදිත්තරම කෑලා. ජෙඟ ජෙඟ ජෙඟ ජෙඟ ජෙඟ ජෙඟ ගන්න. ඒක තුන් පැත්තම ජීවිතේ තියෙනවා. ගඟ දිගටම ගලනවා. හොඳට හිත හදාගත්ත එක නම් මේ අර කනවා වගේ උකට කොළුවන්ලා වතරෙන් ඒ සීතල ලබනවා. ගිම්බට කරන්න බෑ. ගිම්බ ගසාගෙන යනවා. කිඋන්තරම සෑහෙන ප්‍රයත්න කරනවා. එක දැනකට ලයින් දෙතියි කෑ ගන්න. ওই දේශපාලන කෑ ගහන්නේ අකුදියා පොඩ්ඩක් බලන්න. ඇඩ්වර්ටයිස්මන්ට් වලට කෑ ගහන යක්කු දිහා බලන්න. කාමයට කෑ ගහන යක්කු දිහා බලන්න ඇති කිචි ආගම තමයි. ජෙංග ජෙගේම තමයි. නගරයට ගියොත් උදේ ඉඳලා හැන්ද වෙනකන් ජෙංග ජෙග ජෙංග ජෙග ජෙංග ජෙංග ජෙංග ජෙග එක එක මධ්‍යම රාත්‍රියවත් විවිධයක් නැහැ. ආකාශෙත් එළිය. එළියට ගිහිල්ලා බලනකොට එම අර මිනිස්සුන්ට අවශ්‍ය කරන්නා වූ නින්දට අවශ්‍ය පරිසර දෙන්නේ නැහැ. ඉතින් ඒකේ ඉන්න මිනිස්සුන්ට සෑහෙන මානසික අසහන. සෑහෙන පිළිකා රෝග, කුඩු ගැහිලි, මද්ද්‍රව්‍ය, වෛශ්‍ය අවෘත්තිය, සූදු කෙලි එහෙම නැතු ඉන්නත් බෑ. මොකද මේ මේ පරිසරයත් එක්ක එහෙම තමයි. ඉතින් ඒකට මෙයාට තේරෙන්න පටන් ගන්නවා ඔබට ඕන නම් හිට යන්න පුළුවන්. හැබැයි එහෙම නැත්නම් මේ පැත්තට යන්න පුළුවන් අර අතරමැද තැනට අර අන්ත දෙකේ සීසෝයේ අන්ත දෙකේ බැදපු කෙනා ක්‍රමයෙන් මැද පහළ වෙනවා කියන එක බුදුසසුනේ පෙන්වන ඇත්තම සලායතනෙ බංග සූත්‍රයේ මැදට ආවට පස්සේ තමයි තේරෙන්නේ අපි ළමා කාලේ තියෙන කංජක ජක ගානකම් ඈත කෙලෙකට තමයි හිටියේ. එක්ක අන්ත කාමකසල් කාණියෝ. නැත්නම් අන්ත අත්ත කෙලමතාණියෝ. මැද ඉන්නකොට පේනවා මේ මේ වින්දනේ ලබන්න පුළුවන් ඔච්චර පෙට්‍රල් වියදම් කරන්න ඕනේ මැද ඉන්න කියලා. ඉතින් එතකොට තේරෙනවලු එයාට කොච්චර කවිද්‍යාවක මෙහෙයුමක් තියෙන්න ඕනද මම මේ අන්ත දෙකට ගිහිල්ලා ගැටිලා අතපයත් කඩාගෙන පරිසරය දූෂණය කරගෙන තමන්ගේ සෞඛ්‍යයක් නැති කරගෙන ගන්න කොච්චරක් තියෙනවද දැන් මැද හිටපුවාම දකින්න පුළුවන් දෙපැත්ත වෙනදී එතකොට තේරෙනවලු තමන්ගේ අවිද්‍යාවේ ප්‍රමාණය මේ එකක්වත් කවුරුත් කරපගන්නේ මම විසින්ම තෝරගෙන ගත්ත දෙයක් යම් වෙලාවක එහෙම තෝරන්න නැතුව රණ්ඩු අඩු මැදට වෙලා ඉනකොට පේනවා මෙතෙක් කල මම කලින්ම නැගිටලා ඇවිල්ලා කොළේම වාඩි වෙලා උඩ පැන පැන ගත කරපු ජීවිතේ කොච්චර ගෙවීම් සිද්ධ වෙනවද වෙයරන්ට ආද ෆ්‍රික්ෂන්ද ගැටුම්ද ඒ චේත්‍ය අපි නටන මැදට ආවට පස්සේ තේරෙනවා කොහොම නැටවිලට පුදුම මෙහෙයීමක් ඇතුළේ කියනවා ඒ සමහරක් පරිණාමයෙන් ආපු නැත්තම් පෙර කර්ම ශක්තිය නිසා ඇතිවෙච්ච ආශයනුසේ ඥාන වගේ අපි ගොඩාක් කල්යත පුරුදු කරපු හැබැයි එමෙතන ප්‍රාර්ථනා ප්‍රනිදි මේ අනුන්ගේ සුභ සිද්ධි මේ ගොඩාක් කරුණ නිසා අපි කබුරන්නෙක් බාටපත් වෙනවා. එහෙම නැතුව මේ වර්තමාන මොහොතේ ජීවත් වෙන්න මොකක්වත් ඕනේ හැබැයි හිතන අයත කර ඇරිල්ලක් මේ යුතුයකම් පැහැර ඇරිල්ලක් මේ යුතුයකම් එකක්වත් අරගෙන නෙවෙයි අපි මේ ලෝකෙට ආවට පස්සේ වැදිච්ච දේවල් වලට මේ తත්‍ර తත්‍ර අභිනන්දනය කියලා මේ පස්සේ හම්බෙච්ච එකත් එක්ක තමයි මේ රණ්ඩුව යන්නේ නිසා මැදට ආපු කෙනාට තේරෙනවා මේ අන්ත දෙකේ හිටපු එකේ මේ ක්‍රමයෙන් මැදට එන ගමන එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණෙන එක බොහෝම ලස්සනට හිමීට සිද්ධ වෙනවා. ඒක සරුවචන් වහන්සේ ඔය ඉන්ද්‍රිය භාවනාවේදී පළවෙනියෙන්ම ඉන්ද්‍රිය භාවනාවට යන කෙනාට කියන්නේ තමන්ගේ මේ හිත පුදුම විදියට ඇහෙන් කනට කනෙන් නාසයෙන් නාසයෙන් දිවට පනිනවා උපමාවක්වත් දෙන්න බැරි විදියට. පිස්සු අඳුරෙක් වගේ. මංකි පහින් කියලා කියනවා. ඉතින් ඒක ඒ තරම් වේගෙන් පණ නිසා අපි හිතන මොනම දෙයක්වත් කරන්න බෑ මේ හැටිනම් ඔහොම තමයි කියලා. නමුත් ඉතින් පොඩි ඉඟියක් දෙනවා සරුවචාන්සේ. එහෙම එක ඉන්ද්‍රකයේ ඉඳලා අනිත් ඉන්ද්‍රන පණින එක, එක ආයතනක ඉඳලා අනික් ආයතන පණින එක ගොරෝසු දෙයක්. දැනගන්න පුළුවන්. කවදාකවත් ඌරට උරා බේත් ගන්න බෑ. ඒක ගොරෝසුයි. එනිසා ඒ ඒක මට තේරෙන්නේ නැහැ කරන්න දෙයක් නැහැ කියලා කියනවා. වෙනුවට කරන්න දෙයක් නැහැ තමයි. මොකද එතන ලකුණක් තියලා තියෙන නිසා ඒ සිදුවෙන ඇහැට හිත යන වෙලාව, කනට හිත යන වෙලාව, නාසයට දිව යන වෙලාව කියලා ඒක පිළිබඳව යම් කිසි කෙනෙක් සරකිල්ලෙන් හිටියොත් එවන බැරිම ඉඩ දෙන්නේ නැතුව යහපත් පරිසරයක ඉඳලා ඊචීටි සිත පයින් හැටි බලන්න ගියාම පේනවා ඒ පණින හැම වෙලාවෙදීම හරියට මේ පොල් ගහ වලින් කෝච්චිය තිරුණාමල් ලයින් එකට දාන්නේ අනිත් පැත්තට දාන්නේ කියලා ෂන්ටිං කරන්න ඕනේ ඕඩර් එකක් ඇවිල්ලා එකනේ ගිහලා කරන්න ඕනේ නිකන් කෝච්චියට හරවන්න යන්න බෑ ඒක. එනකොට පාර හදලා තියෙනවා. ආන්නේ වගේ කවුද මේ ෂන්ටික් කරන්නේ? ඒක බොහෝම ගොරෝසුයි. ඒකට සිග්නල් සිස්ටම් එකක් තියෙනවා ලොකු කන්ට්‍රෝලින් සිස්ටම් එකක් තියෙනවා. ඒ වගේම මේ ඕලාරිකයේදී එතින්ට කෝච්චි එනකන් කවුරක්වත් දන්නේ නැහැ ඊගාට කොහට පණිවිද කියලා. හරිම සංකතයි. ඒකේ ඉම්ප්‍රොම්ප්ටු කපාරට සිද්ධ වෙනවා. රූප පේනවත් එකම ඒත් එක්කම ඕනෙකට මන අපේ අමන අපේ මන අපමන අප දෙක මේ ට්‍රැක් එක මාරු වෙන හැටි ඒක හැබැයි උඹේ කලින් තීන්දුව වෙච්ච එකක් වෙයි වෙන්නේ. ඒක කල්ැතුව විනිශ්චය වෙලා තියෙන්නේ. ඉතින් කවුරුත් හිතන්නේ එතකොට හිතනවා මගේ හිත කඩප්පුලි දෙයකට ගිය නිසා මං වගේ කියන්න ඕනේ මගේ හිතේ නැහැදිච්ච කම කියලා. හොඳට බැලුවොත් පේනවා නෑ මේ ලබා බබා හම්බෙලා තියෙන ලබා උපන් හැදියට. ඒක මේ වෙලාවෙ බබෙක් නෙවෙයි. ඔක්කොම ප්‍රී ප්ලෑන්. එහෙම නැත්නම් කලින් හදපු DVD එකක් මේ පෙන්නන්නේ. අපිට තියෙන චිත්‍රපටි බලන එක විතරයි. ඒක දන්නේ නැති කෙනා භාවනා නොකරපු එකන හිතනවා මේ වෙලාවේ මට වෙන විනිශ්චයක් කරන්න තිබුණා අපරාධේ මං ගිහිල්ලා වැරදි වැඩේ ගත්තා කියලා. හොඳට බැලුවත් වෙනවා මම අපිට විනිශ්චය කරන්න අපේ ස්වච්ඡන්දතාවය කියලා ෆ්‍රී විල් කියලා බොහොම පුංචි ඉඩ තියෙනවා. ඒක කොහොම කල්ලාතෝ ප්ලෑන් කරපුවා. අපි හිතන්නේ මේ ඒ ගැටියට එනකොට මේක සර්වබල දහන දිව්‍යන් වහන්සේ පාණි කරනවා කියලා. එහෙම නැත්නම් හිතනවා ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් මම හොඳට බණ භාවනා කරන ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් මගේ හදවත මගේ මනස මෙහෙවනවායි කිය. එහෙම නැත්නම් හිතනවා ඕක තමයි මම කියන්නේ. ආත්මය කියන්නේ ඕක තමයි කියන්නේ. උගද දෙන කිතෝ නෑ නෑ ඒකට කිසිම හේතු ප්‍රත්‍යක් නෑ හේතු අප්‍රත්‍ය ඔහේ මෙව වෙනවායි කිය. ඉතින් මේ හතරෙන් අපිට මොකක්වත් නැහැ. මේ සර්වඥාන්සේ පැහැදිලිව ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ දේශනා කරනවා අ හේතු අප්‍රත්‍යක් නෑ ওই වෙනස්කම් සංකතයි පරිච්ඡම්පන්නයි ඕලාරිකයි නිසා උන්ට වැඩ අඩු කරලා සතිය වැඩි කරලා බලන්න මේකකින් එකට ට්‍රැක් එක පයින්නේ. ඒක නැත්තම් ඉරියව්වෙන් ඉරියව්වට මාරු වෙන හැටි. ඒවට කියනවා ඉරියාපත සංදි. එහෙම නැත්තම් හිත පිටපයින් හැටි. ඉතින් ඕක බලන්ඩ නැත්තම් හිත පිටනට බලන්න ඔක්කොල්ලත ගොඩාක් සතිය පිටලා තියෙනවා. මොකද පරිසරයක් තියෙනවනේ සතිය වැඩි අරමුණු අඩු පරිසරයක්. අරමුණු වැඩි සතිය අඩු පරිසරයකට ගියාම අරමුණු විසින් අපිව පාලනය කරනවා. ඒ නිසා අරමුණු අඩු සතිය වැඩි එක තමයි අපි තියටර් එකට ඔපරේෂන් එකට තියටර් එක හදාගන්නේ. විසබීජ එනවා අඩුයි. ඔය ටෙලිෆෝන් කෝල්ස් ගන්න බෑ. ඔක්කොම ඒකට යෙදිලා තියෙන්නේ වැඩේ කරන්න යන්න පුළුවන්. ඒක හතරමං හන්දිය කරන්න බෑ. කුස්සියක් අක්කුසියක් කරන්න බෑ. ඒකට පරිසරය හදාගන්න. එතකොට අපිට පුළුවන් ඒ ඇතුලේ තියෙන ලෙඩේ සෑහෙන දුරට ශල්‍ය කර්මකින් බේර ගන්න. අන්න ඒ වගේ ඒකට අවශ්‍ය පරිසරයේදී ඉතාමත්ම වැදගත් ගන්න අරමුණු ප්‍රමාණය අඩු වෙලා සතිය වැඩි කරන්න ඕන. ඉතින් ඒක ඒ බුදුම පඬිස්සංශ කියනවා අපි කෑම කනකොට හුඟා කපලා වෙලා අරගෙන කෑවොත් ඒ ආහාර හොඳට අපලා කෙලත් එක්ක මිශ්‍රිතා දිරවන්න ලේසි. අපි ඉක්මනට ඉක්මනට කාගෙන ගියොත් හපන්නේ නැතුව කෙලමිසොන් නැත්තම් බඩට හරි බරයි. ඉතින් ඒ දෙකේදී ගන්න ආහාර ප්‍රමාණයට සාපේක්ෂව වැඩි වෙලා හපනවා නම් ආහාර ටික ඝන ආහාර දිය වෙනවා. ඒ නිසා ගාන්ධිතුමා කියලා තියෙනවා හැම ඝනයක්ම බොණ්ඩ හැම දියරයක්ම හපන්නේ කියලා. කන හැම දෙයක්ම දිය වෙනකම්ම හපපන්. අපල බීපන්. ජූස් එකක් බිව්වත් ඒක පාට බීගෙන බීගෙන යන්න බෑ. ඒක කටේ තියාන් ටිකක් හපාපයින් දෙයි. මොකද ඒකට අවශ්‍ය කෙල එකතු වෙන්නේ. ඒකට අර බඩේටි සිද්ධ වෙන කෘත්‍ය ගොඩාක් අඩු කරලා දෙනවා මෙතර මැසරේටින් නිසා. ඉතින් ඔය කාර්යබහුල ජීවිතය ගත කරන සති නැති කෙනා ගොඩක් ආහාර ගන්නවා හපන්න නැතුව. ඉතින් ඒකට බඩට හරි බරයි. දීර වීමට හරි අපහසුයි. ඉතින් ඒ වෙනකොට ගන්න ආහාර ටික හොඳට හපලා කරනවා නම් ඕජාව වැඩි. පොඩි දෙයක් කෑවත් ඒක දරා ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඒ බඩේදී උඩට හප්පලක් කෙලක් සංග මිශ්‍ර වෙලා ගියොත් ඒ කෙලවලින් කරන්නේ නැත්නම් භාෂ්මික පැත්තෙන් කරන රසායනික ක්‍රියාවලිය බඩට ගිය ගමන් නැතර. බඩේ තියෙන තද්ද අම්ල ගතිය. ඒකේ හයිඩ්‍රොක්ලොරික් ඇසිඩ් tie සමහරට මයිනස් දෙකට විතර බහිනවා. කියන්නේ උග්‍ර ඇසිඩ් එකක්. ඒ නිසා අර භාෂ්මික දේවල් වලින් කරන්න පුළුවන් හරි රටේ විතරයි කෙරෙන්නේ. ඉතින් අපිට කැම කන්න ගියාම අපිට මතක නැහැ. අපි ඉක්මනට ඉක්මනට පිට කාගෙන යනවා. ඒ වගේ තමයි මේ පෘථග්ජන ලෝකයේ ගොඩාක් කරුණු ගන්න. සතිය නැහැ. ඒ වෙනුවට මේ යථාභූත ඥාන දර්ශනේ පහළ වෙච්ච එක නා උත්සාහ කරනවා ඇතුළට එන අරමුණු ප්‍රමාණය අඩු කරලා සති ප්‍රමාණය වැඩි කරන්න. එතකොට යට තේරෙන පටන් අර ගන්නවා. එහෙම වෙනකොට තමන් ගන්න අරමුණු පිළිබඳව මුලැඳාක පොඩ්ඩක් බලලා විවේකීව විනිශ්චය කරන්න පුළුවන්. එහෙම නැත්නම් ගොඩක් නඩු ගන්නවා උසාවියේ එක නඩුවක්වත් ඇහෙන්නේ නැහැ. අර කෙමනේ ටික ටික ටික ටික ඇහෙන්න පටන් ගන්නවා. ඉතින් එතනදී මේ පුද්ගලයාට ඒක අවදාලා අපහරියක් ඒ පුද්ගලගේ ජීවන රටාවත් මේ ගමනේ වේගයත් හැදෙන්න ගොඩාක් කල් ගන්නවා. ඒ තමයි අමාරුම දේ. මේක හැදුනට පස්සේ Taman ඒකට අනුග්‍රහ කරන්න ඕනේ. පුළුවන් තරම් ඒ නිශ්චලව මේ මොළයේ ක්‍රියාකාරකම් සහ හැසිරීමේ ක්‍රියාකාරකම් රුචි අරුචිකම් ක්‍රියාකාරකම් පෞෂත්ව ක්‍රියාකාරකම් කර්මජව ඇබ්බැහි කොහොම හදනවා ඒ හැදෙන වෙලාව වෙනකොට තමයි යාර තේරෙන පටන් අරගන්නේ මේ මේට ඉස්සෙල්ලත් මේ කාමයේ තියෙන ආධිනව අපිට වැටහිලා තියෙනවා ඒ වෙලාවේදී द्वේෂයෙන් තමයි ඒක බැදුවේ කවුරු හරි සංකරව හැදිරලා දකින්නට අපිට කේන්ති යනවා ඒ කේන්ති යනකොට द्वේෂයෙන් දකින්න අපිත් හැබැයි උතර හිතනම් අහු වෙනවා. ඒක නිසා ද්වේෂයෙන් යුක්තව පහළ වෙන නිබ්බිදා විරාගත්, ද්වේෂයෙන් නැතුව පහළ වෙන නිබ්බිදා විරාගත් පුදුම වෙනසක් ඇති කරනයි මනුස්සයා. ඒක හරිම අමාරුයි ටෙක්නිකල් ලැන්ග්වේජ් එකට දාන්න. ඔක්කොටම ගැලපෙන විදිහට වෙන වෙනම කරොත් මේක වෙනවා කියලා කියන්න බෑ. ඒක අහම්බෙකට ඉඩ තියෙන එක. Tamanට අවස්ථාව අරගෙන දෙනකොට අවශ්‍ය විනිශ්චයනේ යහපත් විනිශ්චයකට යන්නත් පුළුවන් වෙන්නත් පුළුවන්. කොච්චර අයහපත් විනිශ්චයකට ගියත් අවසානයේදී වෙන්නේ ඒ ධර්මය නැත්නම් න්‍යාය ධර්මය චිත්ත න්යාමේ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. මොකද මේ අතාරින්නේ නිතරම භාවනා කරනවා, සක්මන් කරනවා, පරියන්ක කරනවා, සක්මන් කරනවා, පරියන්ක කරනවා. ඉන්නේ මේ වගේ පරිසරයක. එතකොට හිතට නන්නත්තර වෙන්න තියෙන ඉඩ අඩුයි. ඉතින් ඒකයි මේ නේවාසික භාවනා වැඩමුළුවල තියෙන වාසිය. අර දවසට ගෙදර පැයක් කර කර ඉන්නවා විතරක් නෙවෙයි. ඒසර පැය 23ක්ම හිත අවුල් වෙනවා. ආයෙ දැන් මේකේ ඉන්නකොට එමුනේ අමාරුයි තමයි. කින්තිරි ගාන ඇහෙනවා. මොන කරන්නේ? දැන් දවස් 6ක් ගිහිල්ලා ලැජ්ජයි යන්නත්. ඉතින් ආයෙදර ගිහිල්ලා කියන්නේ මොනවා? ඒ නිසා ওই කාගෙන හිටපන් ඇදපන් වයිරෝ බරපාගේ කියලාගෙන නැද්දකින් කියලා හිතුවා. මේ ලැබිච්ච විවේකයේ අනේ මේ තරම් කරදරයක් නැචි. වනේ වනසිව්පාකටවත් නොවේවා මේක. එක පැය ගත කරන්න ගියාම තියෙන අමාරුව කියලා වැඩක් නැහැ. බඩේ ලියන්න සෙනේකොළ බීලා ඉන්නා වගේ දැන් එළියටයි දැන් එළියටයි කියලා වගේ නලියව කියලා නලියනවා. ඉතින් ඒ පරිසරය එහෙම නොදුන්නා නම් හිත පුළුවන් තරම් අවස්ථාව ගන්නවා නැවතත් අර පරණ පොදුන නියුරොබික්ස් වලට ගිහිල්ලා අර වේග හිතවිලි ධාරාව එන්න පටන් ගන්නවා. ඉතින් ඒ වෙනස ඒ කියන්නේ සතියෙන් යුක්තව නැත්තම් සම්මා දර්ශනය ඇතුව දෙයක් බලන හැටි ඒ වගේම සම්මා දර්ශනේ නැතුව යථාභූත ඥාන දර්ශන නැතුව බලන හැටි කියන මේ දෙක හරි පුදුමාකාර වෙනසක් ඇති කරනවා. එකම පුද්ගලයා තමයි. එකම පුද්ගලයා මේ පරිණාමයටපත් වෙනවා. එයා මේක දකින්න හැටි ඊට ඉස්සෙල්ලා ඒ පුද්ගලයා දකින්න හැටි පිළිබඳව සරුවචනන්සේ පුළුවන් තරම් නිදර්ශන දීලා තිනවා මම ගොඩක් කලකට ගන්න මේ මාළුක්‍ය පුත්‍ර සූත්‍රයේ හරි ලස්සනට මේ මාළුක්‍ය පුත්‍ර ස්වාමීන් වහන්සේ ඒ බුදුහාමර දෙන උපදේශය දැකලා මෙන්න මෙහෙමයි සංස්පට වැටුනේ කියලා කියනවා. ඒ ગાත 12ක් තියෙනවා. ඇහැ පිළිබඳව ગાත දෙකක් තියෙනවා. කන පිළිබඳව ગાත දෙකක් තියෙන විදිහට ඉඳුරන් 6ට ગાත 12ක් තියෙනවා. ඒකම තමයි ධර්මතාවයේ ඒ පටන් අරගන්නේ ඇහි. ඉතින් පටන් අරගන්නේ භාවනා නොකරන කෙනෙක්ගේ මනස වැඩ කරන විදිහ. රූපන් දිස්සා සති මුත්තා. ඒ රූපයක් දකින්න සතිය වඩල නැහැ. සතිය මොටයි. පිය නිමිත්තන් මනසිකරෝති. දකින්නවත් එක්කම මනාපමනාපයට පහළ වෙනවා බලක් ගන්න බෑ. ඒ වෙනසක් අපි බලන්නේ රූපේ වැඩිම විචිත්‍ර දේ තමයි පේන්නේ. වැඩිම මනාපමනාප දේ පේනවා. ඒ අනුව තමයි අපි හිත එකට යොදවන්නේ. මේ වෙලාවේ ශබ්ද තිබුණට අපි ගණන් ගන්නෑ. කන්ද රස පහස ගණන් ගන්න මොකද රූපයෙන් ගොඩක් කුප්පණ ගතිය තියෙනවා. එනිසා වැඩියෙන්ම කුප්පණ දේ දකිනවා. රූපන් දිස්වා සතිය මුට්ටා පිය නිමිත්තක් මනසට. සාරත් චිත්තෝ වේදේති ඊට පස්සේ අනේ මම ලස්සන රූපයක් දැක්ක කියලා බැඳිච්ච රාග සහිත හිතෙන් ඒක විඳිනවා සාරත් චිත්තෝ වේදේති තංච අජ්ජෝස චිත්තති අනේ මේක මට හිතත් ලැබෙනවා මේක මට ලං වෙලා බලන්න නැත්තම් මේක තව හොඳ රෙසලූෂන් දාලා බලන්න නැත්තම් කියලා අර දකින්න රූපේට අපි ඇබ්බැහි වෙනවා නැත්නම් ගෙට රිංග ගන්නවා මොකද ඒ තරම් අපිට ඒකෙන් මේ ආශිර්වාද ආස්වාදයක් ලැබෙනවා ඒ සතිය නැත්තම්. ඒ නිසා මේ පුද්ගලයා තස්ස වඩති වේදනා අනේක ආරූප සම්භව. ඉතින් ඒකම කල්පනා කර කර මේ දැකපු රූපය පිළිබඳ එයා මඤ්ඤණා කරන්න පටන් ගන්නවා. හිතින් දැකපු රූපය පිළිබඳ හීනමවා ගන්නවා. හීනමවා ගැනීමෙන් අභිජ්ජාස විහෙත විහෙතාච චිත්තමස්තු පහඤ්ඤති. මේ නැති වෙයිදෝ කියලා සැක කරනවා. වෙන කෙනෙකුට ගන්න නැතුව මං විතරක් ගන්නෙ කොහොමද කියලා ඒ ද්වේෂය සහ රාගය දෙක පුදුම විදිහට මෙයාගේ ඇතුලේ වඩනවා දැන් ඒ රූපේ දැකපු එක ගිහිල්ලා හැබැයි ඉන්නේ මනෝ විකාරේ ඒ තරම්ම සතියක් නැහැ ට්‍රක් එක මාරුච්ච බව දන්නෙත් නැහැ දැන් ඉන්නේ රූපේ නෙවෙයි දැන් ඉන්නේ මනෝ විකාරක බව දන්නෙත් නැහැ ඒ දිගට යනකොට මේ පුද්ගලයාට චිත්තම සූපහඤ්ඤති මේ ආතතිය කියන එක අසහනය කියන එක අනිවාර්යයි අර රූපේ දකින්නටම ඇති වෙන මනාපමනාප දෙකේ බරපතලකම අනුව. එයා ඒක දන්නේ නැහැ. එයා ඉන්නේ දැන්ට අපි කියන ප්‍රපංච කරීමේ කියලා නැත්නම් කතන්දර ගෙතීමේ හිත යෙදී ගත කිරීමේ තමයි ගත කරන්නේ. ඉතින් එතකොට තස්ස වද්දති වේදන අනිකාරෝප සම්මරා ඒ එතකොට මෙයාගේ හිතේ කෙලෙස් ධාරාවක් ඇති වෙන්න පටන් ගන්නවා. තාම ඇති වෙච්ච නැති කෙලෙස් මේ රූපේ දැකීමත් එක්කම අලුත් චිත්ත වීතියක් දුවනවා. කුරුදුම තාලෙට ඕජාව සහිත කෙලෙස් සහිත චිත්ත වීතියක් දුවනවා. ටිකටම නිවනින් ඈඩ් කරලා තියානිනවා මේ. ඒ දකින්න රූපය නිසා නෙවෙයි මේක වෙන්නේ. දකින්න රූපේ මත පහළ වෙන මනාපමනාප අඳුරගත්තේ නැති නිසා. ඉතින් ඒක මාළික පුත්තු ස්වාමීන් වහන්සේ අසත්‍යමත් පුද්ගලයා ගැන ඒක විස්තර කරලා කියනවා යම් කිසි කෙනෙක් මම හිත දැන් පිට ගියා මම හිත පුළුවන් නම් මගේ අරමුණට ගන්න ඕන මම එහෙම කරලා තියෙනවා මම දන්නවා දැන් කියලා වඩල්ලද සතිය ඇති ඒවට කියනවා භාවිත හිතක් ඇති කෙනෙක් නම් නසෝ රජ්‍යසු රූපේතු රූපද්දිතා පතිසතු එයා දන්නවා මම මේ සක්මනයි කරන්න ඕනේ පරියන්කයයි කරන්න ඕනේ මට මේ රූප දැකීම අභිරමණය කළ යුත්තක් නෙමෙයි කෙරුවොත් මම මෙතෙක් වඩලද සතියට සීලෙට බයලජ්ජාවට ඉන්දිය සංවරයට බාධායි කියලා රූපේ දැකීම අභිරමණයකට නෙවෙයි ගන්නෙ මගේ එන හැදිච්ච කමක් විදියට. මට වෙච්චි අමලියක් කරදරයක් විතර ගන්නවා. නසෝ රජ්‍යතු රූපේ. රූපේ පිළිබඳ ප්‍රමණයක් කරන්නේ රූපන් දිශා ප්‍රතිසුත දැනගන්න ඕන ට්‍රැක් එක ගියා. සක්මණෙන් ඇහැට ගියා. පරියන්කේ ඉඳලා ඇහැට හිත ගියා කියලා වෙච්ච සංගතිය තේරුම් ගන්න. දසෝ රාජ්‍ය රූපේසු රූපන් දිස්සා පටිසතෝ. රූපය දැන් දකින්නේ මං ආයෙ මෙතෙන් සිල් ගත්තේ රූප බලන්න නෙවෙයි. මම මේ සක්මණේ ගිය රූප බලන්න නෙවෙයි කියලා ඒ පටිසති කියලා වචනයක් පෙන්වන්නේ සතියක් පිළිටනවා යාට දැම්මට සතිය නැහැ කියන. ඒක තමයි තාමත් අමාරු දෙය සතිය තියෙන වෙලාවේ සතිය දැනගන්න එක සාමාන්‍ය රීකිය ක්‍රමයට වෙන දෙයක්. මේක දැන් යන්නේ මේට්‍රික්ස් එක නාට සතියක් පිටුනා මට සතිය නැහැ කියලා. දන්නේ කොහොමද? මං හිටපු අරමුණේ හිත පිට ගියා. එහෙම නැත්නම් කෝච්චිය රෙල් පැනලා. ඉතින් මේක හරි ගොරෝසු කියලා බුදුහාමුදුරුවෝ කියනවා. සතියෙදි ඉන්න කෙනාට පේනවා මේ කෝච්චිය ලාන යනවා වගේ නෙමෙයි කෝච්චිය පිටපැන්නයි කිව්වහම මහ විශාල වෙනසක් නේ. ඒක බොහොම ගොරෝසු දෙයක්. ඒක සංකත දෙයක්. ඒක පටිච්චසමුප්පන්න දෙයක්. සතිය නැති කෙනාට ඒක තේරෙන්නේ නැහැ. මොකද හේතුව එයා අර රූපය අභිරමණය කරනවා. රූපේට මනාපමනා පහල කරගන්න. මේ වෙනකොට දැන් යාර තියෙන්නේ නෑ මේක මහා මයතින් වෙච්ච ලොකු අතරක් මම මෙතන ඒ වෙනුවට මගේ හිතේ ඒතියේ දෙක් අර උර්ගමනස විසින් මාව නොමග මෙහෙවුවා කියලා යථාම පශ්චාත්තාවයක් නැහැ අර භාවිත මනසින් උඩ ඉඳලා මේක බලන්නේ උඩ ඉඳලා බලන මනස හරි හිමීට වැඩ කරන්නේ අර කඩප්පුලි මනස අපි අර දකින්නකොටම ඇති වෙන මනස අධි වේගෙන් වැඩ කරන්නේ ඒක මේ අල්ලලා කරන්න එහෙම පුළුවන් එකක් නෙවෙයි. මේ නමුත් පේනවා දැන්. රූපේ දැකපු ගම ඒකට හිත ගියා ඒක දිගේ යනවා උඩ ඉඳලා බලා ඉන්නවා මේක නොවිය යුත්තක් කියලා අන්නේ වෙනස මේ ගොරෝසු ඕලාරික සංකත ඒ පටිච්ච සමුප්පන්නදී දැකලා පශ්චාත්තාප වෙන්නේ පශ්චාත්තාපේ නැතු බලනවා මේක පිළිබඳව අභිරමණය කරන්න ගියොත් මම අහුවෙනවා ඒ නිසා මේක නොවිය යුත්තක් අභිවදනේ අභිරමණේ අජෝසනේ කියන එකේ අනිත් පැත්තට යනවා යන. ඒකල ගිල අට්ඨියති හරායති ජුච්චති. පිට ගියා මේක සමාදන් වෙන්න එපා. අනුමත කරන්න එපා. මේක මම නෙවෙයි කියන්නේ. මේක මගේ නෙවෙයි කියන්නේ. මේක මගේ ආත්ම නෙවෙයි කියන්නේ ගියේ නම් මගේ හිතම තමයි මේ උර්ග මනස හැටි, නොදියුණු මනස හැටි, උලේච්ඡ මනස හැටි. දැන් ඒක තමයි මගේ පරිේශනාකාරය. ඒක තමයි මම දැන් අස්පිට අස්පනා පිට දකින්නවා. මේ මනස තමයි මෙතෙක් කල මාව පාලනය කිරුවේ ඔන්න ගිනිච්චක්. දැන් ඉහළ සිට මෙහාට පේනවා රේල් කොච්චි පිට පැන්නයි කියන. අන්නේ දකින්නකොට ඒ අභිරමණයක් නෙවෙයි ඇති වෙන්නේ ඒක පිළිබඳව පොඩි පශ්චාත්තාවයක් වගේ. මේ කියන්නේ අභිරමණය අනිත් පැත්ත කියලා කියන්නේ. ඒක මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ ලියලා තියෙන්නේ අට්ටි යති හරායති jigutti ඒක එහි ඉන්නේ නැහැ. මන්න ගොඩ වෙනවා මඩක වැටිච්ච කෙනෙක් වගේ. අසුචි ගෑවිච්ච කෙනෙක් වගේ. හරායති දුක් වෙනවා මේ වෙච්ච එක ගැන. jugupsa කරනවා. මගේ ඇහැ කිසිසේත්ම සංවරයක් නැහැ. මං කරගෙන ගිය ඔක්කොම වැටි ඉවර කරලා මේ පයින්වයි කියලා විරත් චිත්තෝ වේදේති. අදම තාම හිත එන්නේ තාම අරකේ ඇලිය අභිරමණය කරනවා. එයා මේ හිතුවක්කාර දරුවෙක් දීමාපියෝ බල බල හින්දාදී නොහොබිනාකමක් කරනකොට වගේ මේක දිහා බලාගෙන ඉන්නවා මේ ද්වේෂයම නෙවෙයි මේ මේකේ හැටි. ඒක හරියට කියනවා මේ හොන්තටම රත් වෙච්ච කබලකට අමු මස් පිඩුවක් ගැහුවොත් ඒක එක අල්ලගෙන චිරි චිරි චිරි චිරි චිරි චිරි ගාලා බදාගෙන ඉන්නවා. යලවන්න අමාරුයි. ඒක තමයි තේරෙනවා දැන් ඔන්න ඔබ ඉන්න තත්ත්වයේ තමන්ගෙම එක හිතක් එක පැත්තක් අර රූපෙට ඇදලා යනවා නිකන් කබරේ බලුකුණක් කනවා වගේ. බල්ලෙක් අසුචියක් කන්නවා වගේ. ඉතින් අනික් කීට කියන යකෝක අපිරියයි කියලා. අරුවේ උනාට පුදුම ආසාවෙන් කන්න. කබරේ ඒ කක්ක කන්න ගියාම බඩවල ලැද ඇද හපහපාය කනකොට බලාන ඉන්නකොට නිකන් අපිට කට හොදන්න හිතෙනවා. ඉන්නේ කබරේ ටික ආසයි. මල්ලේ කක්ක බෙට්ටක් කනකොට අම්මෝ රස. උඹට කියලා දෙන්න පුළුවන් නම් එතන ඕක කක්කා කියන උඩ දින උඹට කක්කා වුණාට මට කක්කා නෙවෙයි. ඉතින් අර යට හිතේ ඉන්නවා මේ උරගයා. උඩී ඉතින් අපි සුද්ධවන්තව මේක දිහා බලනකොට හරි ජුගුප්සාවක් ඇති වෙනවා. මේ කවුරුත් කරන දෙයක්වත් ਸਰබලධාරී දෙවියන් වහන්සේවත් කායවත් හුණියක්වත් කවුරුත් අපේ හිතට බලපාලා නෙවෙයි. මේ හිතේ දෙපැත්ත දැන් එක්කනාට පේන්න ගන්නවා මේ. මගේම ප්‍රතිබිම්බේ මට කණ්ණාඩියේ පේනවා. මම දිහා මම බලන්නේ. ඉස්සෙන් නම් අපි ඔකට කියන්නේ රූපෙට බයිනවා. එයා තමයි රාගය ඇති කෙරුවේ. ඉතින් නඩු දිගට යනවා. දැන් දන්නව නෑ රූපේ ප්‍රශ්නයක් නෑ. රූපෙට ඇති වෙච්ච මනාපයත් එක්ක ප්‍රශ්න තියෙන එක්වමනාපයත් එක්ක. දෙකෙන්ම එකම විදිහට යන්නේ. මනාපමනාප කියන දෙකම එකම යාන්ත්‍රණය වැඩ කරන්නේ. මේක දිහා බලහිනකොට පේනවා. මේ මෙතෙක් සංසාරේ ඕක දැක්කා නම් රස විඳින්න බෑ ක්‍රියාවලිය. මනාපේ හෝ අමනාපේ අපිව පෙළන්න බෑ. මෙතෙක් කල් අපි මනාප අමනාප දිගේ ගියේ මේ යාන්ත්‍රණය දැක්කේ නෑ. මේ ඇතුළෙම ඉන්න දෙන්නේ වැඩක් කියලා අධිවේගයෙන් මේක බාර ගන්න උරගමනසාර. ඒක දිහා විවේකීව බලලා විනිශ්චය කරන ශිෂ්ටාචාර මනසත් අතර මේ ඇති වෙන වෙනස මානසික සෞඛ්‍ය හොඳ නැති කෙනෙකුට පිස්සු අට්ටන තරම්. ලේසි නෑ. ඒක බලලා එයාට මේ නිවන් මාර්ගයේ සඳහා එන පාරක් කියලා කියන්නේ. එක කියන ස්ප්ලිට් මයින්ඩ් කියලා දෙකට කඩලා යනවා. ඒක වැඩි වුණොත් තමයි බයිපෝලා යන්නේ. එක පැත්තකින් පුදුම ආශාවක් තියෙනවා, එක පැත්තකින් පුදුම තරහක් තියෙනවා. ඕනේ ඒවයි කියන්න හොඳ නැහැ ඉතින්. ඕනේ දික්කසාර වෙන දෙන්නෙක්ගේ පොඩක් කතා කරලා බලන්න. තද්දම ආශාව තියෙන මිනිහට එපාම වෙලා කතා කරා. ඒ එපා වෙලා කියන්නේ ආශාව තමයි. ඒ දෙකේ කිසිම වෙනසක් නැහැ. ඉතින් ඒ කියන වචන වල කියන ප්‍රකාශන වල පේන තියෙනවා මේකේ පර්වර්ෂන් එක මේකේ තියෙන විකෘතිය මේකේ තියෙන මොකද්ද කියන්නේ වංචනික භාවය ඉතින් ඒ සිද්ධියෙන් දැක්කට ඒක ඇතුලේ තියෙනවා අපේ හිත එක පැත්තකින් අර ජරාවට පුදුම ආසාවක් තියෙනවා අනිත් පැත්තකින් හරි අප්පිරියයි මම ඉන්න සමාජයට මගේ සීලයට තරම් ගැලපෙන්නේ නැහැ කියලා. උන් ওই දෙක දිහා විරත්ත චිත්තෝ වේදේති කියන විදිහට ඔක දිහා බලාගෙන මනස වෙහෙස කරගන්න නැතුව ඉන්නවා කියනද රහත් වෙලා තියෙනවා. එක්ක නැත්තම් පශ්චාත්තාප. එහෙම නැත්නම් අරක විශ්කල දාන්න දෙනවා. මේක දිහා බලහන් ඉන්න සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ බල දෙකක් දිහා වැඩ කරනවා. ඒකත් මම නේ මේකත් මම නේ කියලා විරත් චිත්ත වේදී තංච නාජ්‍යෝස තිච්ච අනී මේක දකින්න ලැබුණා හොඳයි කියලා ඉත රිංග ගන්නෙත් නෑ අභිරමණය කරන්නෙත් නෑ අභිවදනය කරන්නෙත් නෑ මේ තමයි යථාව දර්ශනය. මේ කවුරුත් කරන දෙයක් නෙමෙයි ඇතුළේම තමයි ඔක්කොම ටික තියෙන්නේ. මේ දෙක වහලා මේක උපමට්ටම් කරගෙන අපි චරිත ඇඳගෙන নানা ආකාර විදිහට හැසිරුණාට අපි ඔය ඇතුලේ වැඩ පිළිවෙල ඕකම තමයි සිද්ධ වෙන්නේ කොහේ හිටියත් කොයි ඉරියව්වේ හිටියත් ඉතින් ඊට පස්සේ මාණිකපුත්තු ස්වාමීන් වහන්සේ ලස්සනට කියනවා පස්සතෝ ചാපි රූපං සීවතෝ ചാපි වේදනං. එතකොට එයා ඒ රූපෙත් දැකලා මනාපමනාපත් වේදනාවත් විඳලා රූපෙත් දැකලා වේදනාවක් දැකලා හැබැයි එයා කවදා කෙලෙස් උපදවන්නේ එයා දැනගන්න මෙන්න මෙහෙමයි කෙලෙස් උපදින්නේ කියන යාන්ත්‍රණය දකිනවා අස්පනා අපිට දකිනවා මෙන්න මෙහෙමයි රූපේ හරහා කෙලෙස් උපදින්නේ කියලා ඒක නිසා කෙලෙස් නොයිපදොලා නැහැ වෙලාවේ ඇහැ නරකට නොවිදිලා නැහැ ඒ ඒ නරකට යෙදෙන වෙලාවෙම දැනගන්නවා අසතෝ චාපි රූපං සේවතෝ චාපි වේදනං චීයති නෝපචීයති ආ තේරුම් අරගන්නවා මේක නොදැන හිටියානම් යථාභූත ඥාන දෙන්නේ නැත්නම් ඒක කවුරු හරි කෙරුවයි කියනවා රූපෙට බඳිනවා පශ්චාත්තාප වෙනවා දැන් මොකක්වත්ම නැහැ ඒ පේන ඒ දර්ශනය චීයති ක්ෂය වීමක් තමයි තියෙන්නේ පචීයති වැවීමක් වෙන්නේ නැහැ මෙහෙදීමක් වෙන්නේ අන්නේ දර්ශනය ඒ යථාව දර්ශනයෙන් මේ සිටිය දිහා බැලුවොත් හැම චිත්තක්ෂණයක්ම නිවන් දොරටුවක් රූපයක් බලන හැම වෙලාවෙම නිවන් දොරටුවක් සද්දයක් අහන හැම වෙලාවෙම නිවන් දොර හැබැයි ඒක වෙනකොට අර සති සම්පජාන්නේ ඉන්ද්‍රිය සංවරය නෑ හිතියොතක් ඉන්ද්‍රිය සංවරය සීලය වගේ දේවල් ඔක්කොම වට වෙලා මේ වැඩේට එළඹිලා ඉන්නවා අගිට ලීඩා සීනති කළ කපන්න පටන් ගත්තාට පස්සේ හැම කෙනාම මේකට පේ වෙලා ඉන්න ඕනේ මේ ඔපරේෂන් එක සාර්ථක වෙන්න. ඒ උපකරණ අඩුම ගැඩුම සකස් වෙලා තිබුණ නැත්නම් අපිට මේ දර්ශනය බලන්න හම්බෙන්නේ අපි දකින්න රූපේ අභිරමණය කරනවා. දකින්න රූපයට වෛර කරනවා. නමුත් මේ වෛරය සහ අභිරමණය කියන මේ මනාප අමනාප දෙක ලේ පිට අස්පනා පිට දකින්නකොට කද්දාකත් මේ මනුස්සයා මේ Tamanට වෙන දෙයක් නෙවෙයි දකින්නේ මුළු මානවයාගේම හිත දකිනවා. අනේ මේ මනුස්සෙන්ට එහෙම හවුහරණක් නැතුව දකින් දකින් හැම වෙලාවෙම නූපන්න අකුසල් උපතනවා. ඒක liverලා ඒක Taman සුද්ධවන්තයෙක් වෙන්න අල්ලපු gedට පයින්. කාට හරි මේක චෝදනාවක් කරනවා. මං හරිම අහිංසක කෙනා. බලන්න කාසවල ඇවිල්ලා මට කීර්තිය විශ්වන් අරලා ඇවිල්ලා මට රාගය විශ්වන් කියලා ඒ කියන කතාවල් තමයි ජනමාධ්‍ය කියන්නේ. ඒ කියන කතාවල් තමයි නව කතා කියන්නේ. ඒ කියන කතාවල් තමයි කෙටි කතා කියන්නේ. ඒක තමයි පත්තරවල තියෙන්නේ. ඒක තමයි ටෙලිවිෂන් එකේ තියෙන කොච්චර හරි කරන හරියක් කරප්පුල යට වැඩ ටික කරලා ඒ කාටරි හේතු කරලා අපි පිය ගන්න. ඉතින් ඒ වන්ද හිතනවා දැන් බේරලයි කියලා නෑ කිසිම කෙනෙකුට ගැලවමක් නැත්තේ නෑ. ඒ නිසා ලිහිචේටත් පහසුවටත් දැන දැන වැරදි කරනවා. එහෙම වුණත් නිදාසටත් කියන්න කරුණ දිනව නැත්තම් හදලා කියනවා. වැඩි හිටියෝ කියන්නේ ඔච්චරයි. පොඩි උන්ට ඒ වැඩේ කරන්න බෑ. උන් ඔය කරපු වැරද්දක බාර ගන්න වැඩි හිටියා කියන්නේ කිව්වොත් පචයක්. කෙරුවොත් තොරකමක්. කක්ක කෙරුවොත් අතමං හන්දියක. එච්චරයි කියන කක්ක ගමගෙන ඒකට ලස්සන වචන තියලා දිනවලේ. කියන්න හොඳ නැති කියන්නේ මේ වැඩි හිටියාගේ වැඩ දිහා බලනකොට පේනවා මේ මේ මිනිස්සු මේ රවට්ට ගන්න හැටි. ඒ සමාජයේ නීති ආදාන නිසා වෙන්නේ නැති වෙන්නේ ඔක්කොම අපි ඔක්කොම පුරවැසියෝ ලස්සනට ඉන්න ඕනේ මෙහෙම තියෙන්න ඕනේ මෙහෙම තියෙන්න ඕනේ කිව්වට පොඩ්ඩක් වෙරෙද්ද පොඩ්ඩක් උසලා බැලුවොත් ඇතුලේ තියෙන මහා අජූවක් තියෙනවා. ඉතින් බුදුරජාණන්ගේ කෙලින්ම හෙලි කරා. මාළුක්‍ය පුත්‍ර ස්වාමීන් වහන්සේ කෙලින්ම ඊල කරා ස්වාමීන් වහන්සේ කියපු දේ හරිනම් ඒ වෙලාවේ රූපෙත් දකිනවා වේදනාවක් විඳිනවා ඒක අභිරමණය කරන්නේ නැහැ. එයාට තේරෙනවා මෙන්න මේක තමයි මෙතෙක් කල් ගියේ. ඒ දැන් දැකපු ගමන් බය වෙලා දඟලලා බ්ලඩ් ප්‍රෙෂර් චෙක් කරන්නයි ග්ලූකෝස් චෙක් කරන්නයි ඕනේ. ඔතේ කලුත් උනේ ඕකයි දැන් තමයි දැක්කේ. ඒ දැකලා එකමට හිතන්න මේ දැකපු දේ තියෙන අති උත්තරම වටිනාකම දැනගෙන තව කෙනෙකුට කියන්න හිතෙන්නේ මේක නොදැකිය යුත්තක් කියලානේ සබ්බි ලෝකේ හිතෙන්නේ. ඒ නිසා කිසිම විශ්වවිද්‍යාලයක තියෙන බලන්න ඔය ටික උගන්වන විද්‍යාපීඨයක්. උගන්වන්න වාහේ කෙනෙක් ඉන්නවද බලන්න. කිසිම කෙනෙකුට එහෙම කියාගන්න පුළුවන් කමක් නැහැ. මොකද එහෙම ආර්ය පරිශ්‍රණය කළා Taman තුල ඒක අහින්න බෑ. දැක්කනම් ඔය විද්‍යාපීඨ කතාවක් එන්නේ නැහැ. සර්වඥාන්සේ මේක කියන්නේ ගහක් මුල තුලයි ඉන්නේ. සර්වඥාන්සේ මේ තරම් සියුම් කරුණු උගන්වනකොට කවදාකවත් රට උණු කැලලක්වත් කළු ලෑල්ලක්වත් තරම් තියෙන කියලා බලන්න. කිසිම ටීචින් ටීචින් ටෙක්නික්ස් මොකුත් නැහැ. ඇඟිලි ටිකෙන් තමයි ඔක්කොම අත්‍යවශ්‍ය වුණොත් මුද්‍රාවක් දාන ඉතාමත්ම ගැඹුරු දෙයක්. මොන්නම දෙයක්වත් නැති මේ අතර ගත්ත ඇටීරියා කොළ ටිකක් පෙන්නලා, නිය පිටත ගත්ත වැලි ටිකක් පෙන්නලා, ඒ කියලා දීපු කියමන අවුරුදු 2600ක් එන්න ලස්සන ව්‍යාකරණයකට වැටිලා. හෙල්ලෙන්නේ නැතුව තියෙන්න මොන්න තරම් ආශ්චර්යද කියලා බලන්න. වෙන ඔක්කොගෙම තියෙනවා යහට හරවලා මෙහාට හරවලා මේක නම්වලා බෙදලා මේ ආලවට්ටම් දාලා මේකේ ආලවට්ටම් මොකොත් නැහැ කියලා තියෙනක නම් කියලා කියනවා. ඉතින් මේ මාළුක්‍ය පුත්තු ස්වාමීන් වහන්සේට මේ දේ කියන්න නැත්තම් මේ විදිහේ මේ සාකච්ඡාවකදී මිහිදී වෙන්න සර්වචන්ද්‍ර පොඩි ඉන්ජෙක්ෂන් එකක් දෙනවා කල්ලාතුර. ඇහැ පරීක්ෂා කරන්න ඉස්සෙල්ලා නිකන් ඇහැ ඩයිලට් කරලා ගන්නවා වගේ කියලා කියනවා මාළුගුත් මං කරෝ පරීක්ෂණයේ හැටියට දැකීම එතනින්ම ඉවරයි. ඊට පස්සේ යන හරිය උඹේ මෝඩකමට කරන සලකා බැලීමක් ඒ නිසා දිත්තේ දිට්ඨමත්තම් භවිෂ්‍යති. සුතේ සුතමත්තම් භවිෂ්‍යති. ඒ නිසා දැකීම දැකීම බවෙන් නතර වෙනවා නම් ඒක මනාපමනා පහල කරගෙන පශ්චාත්තාප වෙලී මේක වමාරා කකා කරන එක වෙනුවට ඒ දැක්ක වුණා ඒක ඉවරයි. ඒක බොහොම ඕලාරිකයි ඒක ඉවරයි. අප බලන් ගෙදර අරුණට ඵලයක්. එහෙම නැත්තම් දැනගනින් ඉන්දියාට තියෙන ටික අවිද්‍යාවයි තෘෂ්ණාවයි විතරයි. අන්න ඒකත් එක්ක තමයි මානුකපුත්තු සාංශයට මේක කියන්න පුළුවන් ශක්තියක් ලැබෙන්නේ. ඒක නිසා බුදුජානකසේ සඳහන් කරලා තියෙනවා දකින්න රූපේ අනාපෝ අමනාප කියන දෙකේ එකට ආරූඪයක් කෙරුවේ නැත්තම් දකින්න රූපේ අපි මනාපමනාප කියන ආරූඪයක් කෙරුවේ නැත්තම් ඒ රූපයකට කරදරයක් දෙන්නෙත් නැහැ දුකක් දෙන්නෙත් නැහැ කෙලෙසයක් කරන්නෙත් නැහැ. අපි ඒකට ආරූඪයක් දැම්මොත් ඒ ප්‍රමාණයට ඒ ඒ රූපය අපිට ආරූඪ කරනවා. කිල්ලෙක් අපිට ඇහැ ගැහුවට අපි ඇහැ ගැහුවේ නැත්තම් ලව්වපයක් එන්නේ නැහැ. කෙල්ලුණා සාමාන්‍ය ඇහැ ගන්නෑ කොල්ලෝ තමයි ඇහැ ගහන්නේ. මම කියන්නේ මේ දෙපැත්තම වැරදි වෙන්න එපා නැත්තම් කවදාකවත් ඒ වගේ අපචාරයක් වෙන්නේ නැහැ. ජය කොල්ලිනාඩි සිල්ලා ඉන්න වෙලාවක නඩුවකට කතා කරලා ඒ මේ කිල්ලගේ පැත්තේ දූෂණ නඩුවක්. බලාත්කාරකම් කියලා කියන්නේ. කිව්වලු මේ නීතිඥයන්ට පැහැදිලිවම මේ පුරුෂයා විසින් දූෂණය කරලා තියෙනවා. කොල්ලින් කතා කරේ කොල්ලගේ පැත්තේ. නඩු කතා කරලා මේ නඩු අවසරය නඩුකාරතුමනි මේ ඉදිකට්ටට මේ නූල දාන්න කීයක් ඔබලා ඔබලා ඔබලා දාගන්න පුළුවන් වෙන්නේ හරියට ඉදිකට්ට හෙල්ලෙන්නේ නැතුව හිටියොත් දාන්න පුළුවන්ද කියලා ඒගොල්ලෝ. ඒ සමය මන් දිනුන අර්පත්‍ය කරලා ඔයාලඟ නූල තියාගන්න මං ඉදි ගන්න හොල්ලොල්ලා හිටියොත් බැරි නිසා කාන්තාවගේ පැත්තෙන් මන අපේ උතන තියෙන්න ඕනේ. හොල්ලන්න නැතුව ඉදිකට තියාගෙන ඉන්න ඕනේ. නඩුව බලන්න. ඕනම වැරද්දක් කරන්න 150 50 තියෙනවා. ඉතින් අපි නඩු ගිහිල්ලෙවල නැහැ මගේ පැත්තේ වැරද්ද ඔය පැත්තේ වැරද්ද කිව්වොත් අනිත් පැත්තට තර්කයෙන් පෙන්නලා දෙන්න පුළුවන්. කවදාකවත් එහෙම කෙනෙක් තව කෙනෙකුට කෙලසන්න බෑ. ඒක මේ ආවසේතුන්ගේ නෝනා කිව්වා. හතර දෙනායි කල්ලි ඇවිල්ලා චීනි අල්ලන්න ගියා ඔය මාව සේතු නැති වෙච්ච ගාම. ඊට පස්සේ ඔක්කොමලා කිව්වා දැන් මේ ආර මාව සේතුගේ ගුණ කීර්ති නාමය නිසයි මේ දේශපාලන නායකත්වය එයා කියන්නේ කෙනෙක් නිසා කෙනෙක් බබලන්නේ තමන් කරපු දේ තමයි තමන් බබලන්නේ ඒ නිසා අපිව කෙලසන්න කාටවත් බෑ අර ධර්ම પરම්පරාව තියෙනවා කෙලසෙනවා ඒක බලාගෙන ඉන්න පුළුවන් මෙන්න මෙහෙමයි කෙලසීම සිද්ධ වෙන්නේ ඒ නිසා මම මේ දකින්න රූපෙට මම මනාපමන අපේ දැම්මේ නැත්තම් රූපේ මං කෙරෙහි වශීකෘති වශීකృత භාවයකට එන්න බෑ ඒක නිසා උඹ එතෙන් ඒකට දකින්න දෙයට උඹ ආරෝඩයක් කරන බව උඹ දන්නෙත් නැහැ ආරූඪ නොකරන රූප කෝටි ගණනක් තියදී එකටයි ඔබ ආරූඪ කරන්නේ. එතනින් විතරයි කෙලෙස් එන්නේ. එහෙනම් ඔබ ආරූඪ නොකරපු අනික් ඒ වෙලාවේ තිබුණ රූප වල මොකද යතින්නේ? එකකින්වත් කෙලෙස් නැහැ එකක්වත් භාවනා කරන්න ඕනේ ඇයි මේ රූප ගොඩාක් තියදී මේ එකක් විතරක් අල්ලන්නේ ඒක විතරක් ආරූඪ කරන්නේ? ඒක කර්මානුගතව, ජම්මානුගතව, බැහැියට අනුව, පෞරුෂත්ව ලක්ෂණ අනුව, ෘචියිස්කංගනුව සිද්ධ වෙනවා. බොහොත් දන්නේ නැහැ ඒක. හිතන්නේ මේ ග්‍රහය අරන් ගියයි කියලා. ග්‍රහය අරන් ගිහලා නෙවෙයි ඒ රූපේ තෝරගන්නේ තමන්. තමන් තමයි ඒකට මනාපමනාපාරුඩ කරන්නේ. අන්න ඒක දැක්කනම්. තමන් ටික දැක ගන්න එන රූප ප්‍රමාණය නැත්නම් අරූපාණේ අඩු කළ හොඳ සත්‍යකින් බලائیں۔ සත්‍යයෙන් බලනකොට පේනවා අපි මේ දෙයක් අල්ලන හැටි. අපි භාවනා කරලා කරලා හිතනද අරමුණ ගෙවිලා හොඳට ගිහිල්ලා ආනපනේ ඇද්දෝ නැද්දෝ කියන මට්ටමට එනවා. ඒ වෙලාවේ බැලුවොත් කය වේදනා පොඩි පොඩිව තියෙනවා. ඈත ශබ්දත් ඇහෙනවා. හිතවිලි වල මේ inner thoughts නිකන් මේ හිතවිලි කැලිත් තියෙනවා. මොකේකට හිත දාපු ගමන් හිතවිලි ටික ඔක්කොම දන් වෙලක් වගේ ගැට ගහිලා අර්ථිකුත් දෙනවා. ඒවත් මේ තැන් තැන් වල තියෙන පුංචි පුංචි කැලි. වේදනාවල් තියෙනවා. ඒකට හිත දැමුවොත් වේදනාවෙන් අපිට අහවල් තැන හරි දෙන්නේ මෙතන හරි දෙන්නේ කියලා රෝග ලක්ෂණිකුත් මතුවෙනවා. ශබ්ද තියෙනවා. අපි හිත යෙදුවොත් ඒක කුරුළු සත්‍යයක්ද ගැහෙන සත්‍යයක්ද එන සත්‍යයක්ද පිළිම සත්‍යයක්ද වෙනවා. ආනාපාන බැලුවොත් තියෙනවා. ඉතින් මේ වෙලාවේදී ඔක්කොම පොද වෙලා ඉන්න වෙලාවේ අපේ හිතට නිකන් ඉන්න බැරි කඩප්පුලිකම තමයි කෙලස් කියලා කියන්නේ. අපේ හිතට මොකක්වත් අල්ලන්නේ නැතුව මොකෙකට ආධාර ගන්නකෝ ඉන්න බෑ. ඒ මොකකටද අත දාන්නේ ඒකේ ඒකට පණිනවා. ඒ පණවනත් එක්කම අනිසියල්ල අභාවයටපත් වෙනවා. ඒකට මොකෙන්ද මේ මෙහෙවීම කරන්නේ? මේ ගොඩාක් අරමුණු වල බොඳ වෙච්ච නැත්නම් වල කියනවා රූප සංඥා කියලා ගොඩාක් දාලා තිබ්බහම අපේ හිත හරි අපහසුවටපත් වෙනවා එකක් අල්ලගත්තේ නැත්නම් හිතට යැපෙන්න බෑ. එයා මොකක් කරේ අකල්ල. අල්ලපු එක ලස්සනට පෙළ ගැහිලා අර්ථ සහිත දෙයක් වෙනවා. ඉතින් අන්න එතන ඉඳලා මොකක්වත් අල්ලන්නේ නැතුව ඉන්නවයි කියන එක අරමුණකට යන්නේ නැතුව ඉන්නවයි කියන එක හරි අමාරුයි. ඇත්තටම හිතලා බලලා කරන්න අපි භාවනාදි කරන්නේ ඒකයි. අරමුණ හොඳට තැම්බෙන්න ගන්න. හොඳට ගොජේට යනකම් යන්න ගන්නවා. අච්චාරුවට යනකම් යන්නදලා ඒ අරමුණ දිහා දැක්කට නොදැක්කා වගේ ඉන්න පුළුවන් ඉන්නේ එතෙන්දි විතරයි. ඒ වගේ රාග ධනක සිද්ධි බහුල ලෝකේ කරන්න බෑ. මේ පේනවා, රූපක් තියෙනවා, ශබ්දක් තියෙනවා, ගඳක් තියෙනවා, රසක් තියෙනවා, ඔක්කොම තියෙනවා. මේ ශබ්ද තියෙනවා. අහන්න නැතුව වගේ හිටපන්. බීරෙක් වගේ. එහෙනම් මේ ඉස්සරහින් මේ ආලෝක සංඥාවේ මේ පේනවා. දැන් ටීවී ස්ක්‍රීන් එක ඩොට් සැටෙන වෙලාව වගේ. දැක්කේ නෑ වගේ හිටපන්. ආනපාන බැලුවොත් තියෙනවා. දැනුන්නේ නැතුව වගේ හිටපන්. මේක මේ නේව සංඥා නා සංඥායතෙන්ද කියලා නහයත් අප්සෙට් වෙනවා මේ වචන කියන්නේ ගියාම එතකොට ඔන්න ඔළුවත් වැඩ කරන්න ගන්න. මේ මට ගෙදර කියලා කියන්න එපා අප මම දැක්කේ මේකයි කියලා වයිෆ්ට. ඉතින් අහනවා මේක මේක දන්නේ නැහැ මේක ආකෙන් යන් යන් යන් යන් ආයතනද නැත්නම් නේව සංඥා යන් යන් යන් ආයතනද කිය ඔන්න කල්පනා කරනකොට ඔන්න ඉතිවිලිත් එන්න පටන් ගන්නවා. අර ඉතින්ද ගිහිල්ලා ඒ ඔක්කොම අපිට ඇවිල්ලා මේ පණවන වෙලාවේ එකක් අල්ලන්නේ නැතුව මේ සමෝසෙ ඉන්න එකට කියනවා choiceless awareness කියලා. ඒ කියනවා evenly suspended attention. non judgmental. unassuming. කතාකත් ඒක කෙලෙසක් වෙන්නේ නැහැ. ඒවත් මේ ගොජ දමමින් ඉන්නවා මේ පැත්තෙන් කොහෙන්ද එන්නේ කියලා බලන්න. ඉතින් නැතුව ඉන්න පුළුවන් හැකියාව තමයි අපේ තියෙන තර බලධාරීකම. අපි තියෙන මානව අයිතිවාසිකම එතන තියෙන්නේ. හැබැයි රූප මට්ටමේ සංඥා කාම මට්ටමේ කරන්න බෑ. කාමේ කාම සංඥාවෙන් ගෙවම් කරලා කාම සංඥා රූපයෙන් ප්‍රතිසංග රූපේ රූප සංඥා බවට සම්බන්ධ වෙනවා. ඔයිල් ඩවුන් කරන්න. ඒ කියන්නේ ඒක දිහා බලන්න ඕනේ දැක්කට නොදැක්කා වාගේ. ඉතින් මානුක්‍ය පුත්‍ර සාහිණියට බුදුරජාණන් වහන්සේ ඒ දැක්කට නොදැක්කා වගේ ඉන්න කියලා කියන්නේ මේ මානුක්‍ය පුත්‍ර සාහිණියගේ හිතට ඒක හුරු දෙයක් වෙන්න ඇති. දැකලා වෙන්නත් කියන්නත්. දේවල් ආවට ඔබ බාරගත්ත දේ විතරයි අපට කරදර කරන්නේ. ඔබ ඔබ බදාගත්ත දේ විතරයි අපට කරදර කරන්නේ. එහෙම නැත්නම් ප්‍රේමතෝ ජායති සෝකෝ. ඒ නිසා මේ සාමාන්‍ය ලෝකේ ඉඳන් අපිට ප්‍රේම නොකර ඉන්නවක්වත් බදාගන්න නැතුත් ඉන්න බෑ. ඒ නිසා අපි සාමාන්‍ය ලෝකෙන් පැත්ත කියලා පරිවේෂණ මට්ටමකින් අඩු අරමුණු වගේක් වෙන තැනට ගිහිල්ලා වැඩි සතියකින් ඉන්නකොට එක අරමුණක ක්ෂය වීම දැක් ගන්න පුළුවන්. දැන් අපි ඉන්නේ 6 වෙනි දවසේනේ. ඒ නිසා කවුරුත් වගේ ලියනකොට ඒක මේ දවස්වල ලිය වෙනවා. අන්න එතෙන් ගියාට පස්සේ එක එක බහුරූප කොලම් එනවා. රූප මාර්ගයෙන්, ශබ්ද මාර්ගයෙන්, ගන්ධ මාර්ගයෙන්, රස මාර්ගයෙන් එනවා. මතක තියාගන්න ඔක්කොම එකම ශක්තියකින් එන්නේ. ඒ ශබ්ද ඇහෙන්නේ එකම ශක්තියකින්, රූප දැනෙන්නේ එකම ශක්තියකින්, ගන්ධ රස පහස. අපි හිතන මේ එක එක බෙදිලා විහිදිලා තියෙන්නේ කියලා නෑ පොදු ශක්තියක් පාඩපත් කරනවා. අන්නේ ශක්තියට මේක රූපයක් කියලා නම දුනොත් ඒක රූපයක් කරනවා. සද්දයක් කියලා නම් දුන්නොත් සද්දයක් පාටපත් වෙනවා. ඉතින් රූපයක් පාටපත් වුණොත් ආයකට සද්දයක් වෙන්න බෑ. ඒක තමයි ක්වොන්ටම් ෆිසික්ස් වල කියන්නේ. මේ කොන්ෂස්නස් එක කියලා මොකේද වදින්නේ? ඒකට පණිනවා. ඔබ දන්නවනම් එහෙම එහෙම දේවල් ගොජේ තියෙනයි එකක් අල්ල නැතුව හිටපන්. ඒක තමයි උපරිම ශික්ෂණය. ඒක සීල ශික්ෂාව නෙවෙයි. සමාධි ශික්ෂාව නෙවෙයි. ඔක්කොම ඇවිල්ලා අවධානයට ලක් වෙන වෙලාවේ ඒක දෙද කිසිම විදියකට තේරුමකට බේරුමකට නැතුව කිසිම විනිශ්චයක් නොකර නිරීක්ෂණය වැඩි කරනවා. නිරීක්ෂණය වැඩි කරන්න නිගමනය අඩු කරන්න. ඒකට මේ වෙලාවේදී තමයි තේරෙනවා අපිට ਸਰවබලධාරීකමක් කියනවා. මානවයර තියෙන මානව අයිතිවාසිකමක් මේකක්වත් තෝරන්න නැතුව ඉන්නේ. ඉතින් අපි මෙතෙක් කල් කිරුවේ එහෙම නෙවෙයි අහුවෙච්ච ගමන් කුට්ටිය කඩා ගන්න තෝරන්න දඟලපු ලෝකේ ඒ අනිත් පැත්ත හැරෙනවයි කියලා කියන්නේ මේ බලන දේ දිහා බලන්නේ නිබ්බිදාවකින් යුක්තව විරාගයකින් යුක්තව. ඒකට හේතුව ඊට ඉස්සෙල්ලා එයාගේ යථාව දර්ශනේ තියෙනවා. යථාභූත නාම දර්ශනේ තියෙනවා. මේ කොයි වෙලාවෙත් මේවා මහා වගලා ගන්න හදන. කුඩෙල්ලෝ ඉන්නේ පාරයිනේ. එන කෙනාට අක්කලල්ලා. ආ නේම තමයි මේ කාම ලෝකේ. ඉතින් ඒහුව එකේ මේ එකටවත් ඡන්දේ නොදී ස්වාධීනව ඉන්න බැරි වෙයි කියලා අපි හිතනවා මොකද සර්වචන්සේ සඳහන් කළ තුන ඉදිකටක් අරගෙන කෙලින් හිටවලා ඉදිකටට අබහුරක් පක් කරන්න කියලා. ඉදිකටට වැලි අවුරක් පක් කරන්න. එකම වැලියටවත් ඉදිකට උඩ බැලන්ස් වෙන්නේ නැහැ. ඉදිකට පැත්ත දැම්මොත් ඉදිකට යට වෙනවා. කෙලින් තියලා ඕනේ කාම අරමුණක් දාන්න කියලා කියනවා. නිති කාමයානි චිත්තානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසත්ස කාම. ලෝකේ මහනි කාමේ නෑ. උඹේ සංකල්ප උනායි රාගේ තියෙන්නේ. තිත්තේව චිත්‍රානි තතේව ලෝකේ අතෙත්ත දීරෝ විනේති ඡන්දං ලෝකේ කාමෙති පිච්චයි විචිත්තත්ත්‍ය තිබිච්ච උඹේ කාමච්ඡන්දේ නැතර කරගන්න මේ කාමච්ඡන්ද නැතිවෙච්චා ඔක්කොම නිකන් බොඳ වෙනවා විරාග වෙනවා නිරෝධයටපත් වෙනවා ඒක තමයි භාවනා කරනකොට අපිට කම්මැලි හිතෙන්නේ නිින්ද යන්නේ එපා වෙන්නේ හයියෙන් හුස්ම ගන්න හිතෙන්නේ මොකද අර ඒ වගේ තියෙන අර සිලිලාරේ නැති වෙනකොට අයියෝ ඉවරයි භාවනා කරන්නයි කියලා එක්ක හිත නින්දට යනවා. ඒව නැත්තම් හයියෙන් හොස්ප ගන්න යනවා. ඊට පස්සේ ඔය අරමුණක් එක් කරන්න බෑ. ඒ ගුරුවරේ හරිනේ. ඒ භාවනා මධ්‍යස්ථාන හොඳ නැහැ කියලා මාරු වෙනවා. එතන කවුරක්වත් හිතෙන් ආපු නැති. හැම කෙනාම හිතෙන් යනවා. නමුත් ඒක ඒ අවස්ථාව හැන්ඩල් කරගන්න, ටැකල් කරගන්න දන්නේ මොකද කිසිම තැනක උගන්වන්නේ නැහැ ඒක. ඉතින් කරලා කරලා කරලා කරලා ඒ කැඳ වෙච්ච වෙලාවේ, බොඳ වෙච්ච වෙලාවේ, ලොඳ වෙච්ච වෙලාවේ, ගොජේට ආපු වෙලාවේ වැඩි වේලාවක් මේක දිහා බලලා මේව නම් කරන්නේ නැතුව එකටවත් ඡන්ද දෙන්නේ නැතුව පොඩ්ඩක් වෙලා පමා වෙන්න පුළුවන් නම් ඒ පොඩි චිත්තක්ෂණයක ඉවසීම තුළ අපිට තේරෙන පටන් ගන්න මේ හැම එකක්ම තියෙන්නේ අපිව වගලා ගන්න. අපි ලබුවා සම්බන්ධීකරණය කරගන්න. ඉතින් අපි බයෙන් සද්ධාව නැතුව චකිතින් හිට මොකේ හරි එල්ලෙන්න බලන්න. සගී ගහගෙන යන මිනිහා පිටුරු ගහේදී එල්ලෙනවා. හිටපු දවසේ චිත්තක්ෂණයක් හිටපු දවසේ මොකක්වත් කරන්න මම බලාගෙන ඉන්නවයි කියලා තියෙනවා. මේ හැම දෙයක්ම බංකොලොත් වෙච්ච දේවල් මේ අපේ හිත ඇද ගන්න හැදන්නේ. හිත කෙලස ගන්න හැදන්නේ. අපි හරියට ඉදිකට්ටක් වගේ කෙලින් හිටියොත් කොච්චර වැක්කරුවක් වැටෙන්නේ. එතකොට යාට තේරෙන පටන් අර ගන්නවා නිවන් දොරටුවල සහ පාය දොරටුව හැම චිත්තක්ෂණෙම තියෙනවා. ඒක මේ මේ සැලසුම් කර කර යන වැඩක් නෙවෙයි අකාලිකවම මෙතන ගිය කෙනා ගැන මම මේ කතා කරන්නේ නම් වීඩියෝක ඉන්න මිනිසුන්ට කරන්න බෑ එතන ගියාට පස්සේ තේරෙන පටන් අර ගන්නවා මේ தත්ත්වයටපත් නාමපත් වෙනකොට ඒකට සූදානම් ඒකට ලෑස්ති මනසකින් ගියොත් ඒකට බුද්ධ ශාසනය කියනවා බුදු කෙනෙක් පහළ වෙච්ච නැති කාලෙක අපිට කවදාකවත් උතෙන් යන්නත් බෑ උතෙන් ගිහිල්ලා ඒ අවශ්‍ය කරන දිත්තේ දිත්ත මතම් කරන්නත් බෑ බුදු කෙනෙක් පහළ වෙලා ඉගෙනගෙන හිටියත් මේක දුෂ් කරන්නේ. ඒක නිසා හැම වෙලාවෙම එළඹ සිටි සීයේ කොයි වෙලාවක හරි මට එනවා නිතර වෙනව හැබැයි ඔය අපි හිතනට දුඟා දුෂ් කරන්නේ බලාගෙන හිටියොත් මේ ලෝකයේ ওই කියන විචිත්තත්වයේ වෙනුවට අසතෝ ചാපි වේදනා සේවතෝ ചാපි අසතෝ ചാපි රූපං සේවතෝ ചാපි වේදනා ඒ රූපේ දැක්කත් ඒකේ මනාපමනාවේ පහළ වුණත් කෙලෙස් ඇති නොකර සිටීමේ ක්‍රියාවලිය Taman ආවට පස්සේ විමර්ශය ගුළු වෙනවා කොහොමනම් මේක දරුවෙකුට කියලා දෙන්නෝ කොහොමනම් මේක අම්මට කියලා දෙන්නෝ කොහොමනම් මේක ප්‍රිය කෙනෙකුට කියලා දෙන්නෝ ඒගොල්ලන්ට ඕන කරලා තියෙන විචිත්තත්වයයි නිබ්බිදාව නෙවෙයි රසවින්දනය ඇවිල්ලා ඉතින් ඒ ලෝකේ ඉන්නකොට ඉතින් බුදුහාමරන්ට මේ මුනි කියන වචනේ දානවා කතා කරන්නේ කියලා වැඩක් නැහැ මොකද මිනිස්සු ඉල්ලන්නේ ඛණ්ඩ කටබඩ වඩා ගන්න. නමුත් මේ යථාභූත ඥාන දර්ශයෙන් පස්සෙන් එන නිබ්බිදා ප්‍රදේශයේ මට ඊට ලෝකෙට අඳුර ගන්න පුළුවන් වෙයි කියලා මට සැකයි මොකද මේ ඉංග්‍රීසි භාෂාව පොසිටිව් ලැන්ග්වේජ් එකක්. ඒ ලැන්ග්වේජ් එකට ওই වචන අල්ලන්න බෑ. ඒගොල්ලෝ කණ්ඩමනේ බලන්නේ. කණ්ඩක සූත්‍රේ. ඉතින් ඒ මිනිසෙකුට මේ වගේ මේ යන්න හදන්නේ නිබ්බිදාවක් ඇති කරන්නයි මේ විරාගයයි කියලා කිව්වොත් මුස්පේන්තුවක් නැද්දකින් නොබත අර උලලේනවා කියලා ඒගොල්ලන් නිකන් මේ බඩ ගබ්ස වෙනවා. ඉතින් මම පොත් කියවනකොට බලනවා මේ මේසු මේ මේ කාම රාගය කියන එකෙන් රාගය කියන එකේ වැනිපැත වෙන විරාගය කවදාද අගේ කරන්නේ කියලා. අගේ කරන්න බෑ මොකද හොයන්නේම රාගය. ඉතින් මේ පරිසරයට ගිය අපේ හිතත් විරාගය බලනකොට කම්මැලි වෙනවා. නීරස වෙනවා. ලියන්නෙත් නැහැ. කියන්නවත් හිතෙන්නේ භාවනා කරනකොට එපා වුණා. ඒකල එයා හිතන ඒක මගේ දෝෂයක් කියලා නෑ. ඒ එපා වීම ද්වේෂෙන් තොරව දකින්න තමයි කර්මස්ථානාචාරවලය පුළුවන්තරම් කියන්නේ ඔක අසුරු කරපන් ද්වේෂයෙන් නැති වෙන විදියට කියනවා. ඉතින් මම ඉතින් අපි ධර්ම දේශනාව අතර ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපි බලමු ඊගාවට තියෙන පියවර අනුව කොහොමද අපි තවත් ඒක තහවුරු කරගන්නේ කියලා. මේ දේශනාවට සම්බන්ධ වෙච්ච අහුන් කන්දුත් සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි අපි ඇති කරගත්ත චාරිත්‍රය හැටියට එත්තාවතා ආදී ගාථා සජ්ජායනා කිරීමේ ලෝකවාසී සීල සත්‍යයන් සමග කුසලයේ හදා බෙදා ගැනීමට මුදිතාවෙන් අනුමෝදනා චීර්තින් පෙළගැනීම.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 සාමිනානුමෝදිතබ්බං සාදු සාදු අනුමෝදාමි සාමිනා කතම් පුඤ්ඤං මයං දාතබ්බං සාදු අනුමෝදී තබ්බං සාදු සාදු අනුමෝදාමි ඕකාස්වරත්තේන කතම් සත්තම් අත්‍යං කමතමේ භක්තේ කමාමි කමිතබ්බං සාදු කාසකමෝ සුපත්ත්වා ဒုတိယံပိသာဒုကာသကမ සුපත්ත්වා တတိယံပိသာဒု අභිවාදන සීලිස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු